දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කාලසටහන් සඳහන් විදිහට ප්‍රශ්න විචාරාත්මක අඩ පිළිලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මණිකායෙන් ඉල්ලා සිටිමු පිටිත වර්ෂ සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කළ දෙන විදිහට කරුණාවෙන් අපේ ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ප්‍රශ්න දෙකක් සිංහල ලිඛිත ප්‍රශ්න භාවනා පිළිබඳ 10ක් ධර්ම කාරණා පිළිබඳ hydroxyquinone. Uh, English Prachonima caramellum. Most venerable sir, uh, on the first two days of the retreat, my anasana sati was as follows. After once sit down in a comfortable, after I sit down in a comfortable position, knowing that I am here and now, I scan my body for subtle sensations and bodily pain. Then I get to the breath and start observing, observing. As soon as the breath got calm, I observed a reddish color image forming which ended up as a golden Buddha statue. I wanted this to last, but it disappeared quickly. The breath remained calm and I noticed the cold and warmth of the going and outgoing breath. I went into a relaxed and sleepy state. There were many images and people talking, people talking. After a few minutes, I felt a sudden and then the breath became gross and choppy. Since then I have not seen the image of the Buddha nor any other images. Last night, no sooner I sat down, I felt a throbbing pain in my left calf. I watched it till it subsided only to a similar pain in my right arm. This went back and forth for several minutes and ended. Then I noticed my breath very calm and as I watched the breath, as I watched the breath became subtler and subtler, almost not visible. The body felt light and relaxed. I was staring at a blank screen, no more images. Uh, question number two, my walking meditation is somewhat uneventful. But I know I'm walking and present. I feel the sensations of lifting, moving, placing and feel grounded when I stand still. Many thoughts come, but they don't carry me away, as I catch them in time. I'm writing this as I have been wondering if I have progressed in any way. Anyway, Venerable Sir, your input and advice will be most welcome and much appreciated. May the Triple Gem bless you with a long and healthy life. Uh, regarding the sitting meditation or the early part of the essay, it is basically worrying about the images. These images are mm, uh, in the absolute sense utterly mind-made uh, because I see what I, images only what I have seen. Very rarely I find something I have not seen. If it is so, we, we never call it as an image. So therefore image is something, nothing but a uh, <clears throat> library shots in your memory so they can come. And uh, so therefore, if someone is get worried or interested in or plunge into images, it's a clear indication mindfulness is destroyed. Mind is, mindfulness is no more. So therefore, whatever the image, you have to understand it's a distraction. So only you have to weigh out is, while these images are there, can I still be with the mindfulness or can I still be with my breath? or with my body, whatever uh, may be your primary object, that is the way you, have, you can do away with them. Don't try to push it them, push it off images. Don't try to analyze it. Uh, just understand it's whenever the mind getting healed, whenever mind is, it is uh, back home, these images can come. It's understanding of her. it's the indication of her uh, clear mind or oh, relaxed mind. So at that time, whenever you get entangled with images, again you will get tense. So let them come and go. It's a, it's a sign of healing. As far as the walking, uh, the second part, uh, you get the pain. And uh, uh good thing they are mentioned was, uh, while you can observe, while you get engrossed, while you get carried away with the breath, uh, sorry, the pain in the calf or wherever it is, if you can manage to see or see through, you can see the breath is very calm and quiet. And when and where you see the breath, which calm and quiet, the pain, very distracting, very oh, disturbing. Which one you like? Mind is always take the pain to be calm and quiet breath is there. But still the pain is there. Pain is there. Mind is always taking the most disturbing thing, most defiled thing, most distracting thing. So this is nothing but your choice. So only thing is you have to give an alternative. Yes, you are pain, you have pain, yes. Pain at the neck. But here you see, the breath is calm and quiet. Come and dwell on the breath. No. Mind is naturally taken to more dramatic, more defiled, more disturbing thing. So at the deathbed also the same. But to select is never the calm thing. It only select the dramatic thing, eventful thing. Because you have seen James Bond shows, action-packed, widescreen, and you are happy. Dramatic. So dramatic thing will be selected. And whatever the calm and quiet thing, yeah, it, it is very, just like water. Nothing special. So this is the way. And being mind. So, what kind of a well-being you can expect from the mind-made projects? Always torturing. Always burning. Always complicated. The simple, straightforward, Innocence is there all the time. But mind naturally is like that. So that is what the Buddha says, Disho disajyantam kaira vedi vapana vedina micca panihitan chittam papyonam tatyokari. Just like a robber to the robber, or criminal person to the criminal person, untrained mind is always torturing, limitlessly. So therefore, mind your business. Be mindful and see this. So it's a, it's a very clear sign of progress. While the distracting pain is there, you, you have kind of a uh, radical reflection to see what if I look into the breath. If we look at it, breath is calm and quiet. And there you can understand what is the tendency, what is the disposition what is the underlying tendency is always to the defilement. So therefore, with understanding these things, facilitate it, promote it, give the proximate causes, not to get carried away by this kind of a distraction like images or pain. Instead, see your primary object. See through your primary. Then you can see the canvas. Canvas is often it is calm and quiet. Only thing is you never happy you are happy or you are carried away by distraction. So that is what your agenda. We can't say it is my agenda, that is what the untrained mind's agenda. I think enough for that, we'll go to the next. Venerable sir, I'm used to practice Anapanasati for one hour in the following manner. I start with, number one, I start with mindfulness of the body posture. How I can uh, Hawaiian pizza, sensations, etc. for 5 minutes. 2. Breath. Inhale, exhale of the breath. The feeling when breath passes at the end of the nostrils until I lose the feeling of the breath. 10 minutes. Uh, number 3. Expansion, compression, stomach, whole body, how it vibrates with the breath. I pay attention to my brain, my machine, how it works, how blood flows to different areas. Then I extend metta to myself, then I extend metta to myself, my machine, for the struggle to keep me alive. Then all the other people who struggle in samsara with lots of suffering. That's for 10 minutes. I, I come back to my breath again, try to see start, middle and the end of the breath. Focus on end points. Finally, I try to pay attention to end point of the breath complete darkness. I feel I'm united with the universe without, without uh, pressure of self. That's for 15 to 20 minutes. Could you please advise me whether I'm on the correct path? Couple of times I watched time, I watched time to see when the ending is. Is it a weakness on my, is it a weakness on my immat, weakness on my immaturity? Your guidance is greatly appreciated. May you attain Nibbana. So out of all these number of episodes, you have to see which one is more simple, more innocence, more to the mindfulness. Adhere to only that. Don't put complication into the mind. That is called mind twisting or mind conditioning. So don't try to put that there. At the beginning, you may do. And ask which one is more closer to the mindfulness, more simple, more innocence, select that and only deal with that. Then progress will be not the double fold, triple fold, very fast it will be. As far as you are going for number of uh, channels, select more section one and continue. Okay. So you have a question, Swami? ගරු ස්වාමීන් වහන්සේ මම ටික කාලයක සිට භාවනාව පුහුණුවන යෝගාවචරයෙකි. මුල් කාලෙදී පටන් ආනාපානෙ මගේ මූල කර්මස්ථානය. දැන් කලක පටන් සක්මන් භාවනාව ඉතාම උද්‍යෝගයකින් පවත්වමි. මුලින්ම මම දකුණ දකුණ ලෙස ටික දුරක් වම දකුණ ලෙස මුලින්ම වම දකුණ ලෙස ටික දුරක් යන විටම චිත්ත ඉතා සංසුන් ස්වභාවයකට පත් වී සිහියේ මොහොතේ ඇක්ටිව් කකුලේම රඳවා තබා ගන්න නැතිවි. විනාඩි කිහිපයක් එසේ සක්මන් කළ පසු කිසිම අවක පරිසරයෙන් ඇසෙන ශබ්ද හෝ වෙනයම් දෙකකින් කලබල නොවී සිත සක්මනේම නිමග්න ගනි. මේ පැය භාගයක් විනාඩි 45ක් පමණ පවතී. සක්මනට වඩා එදිනෙදා කරන වැඩවලදී වරණක සිහින් කරන සිහිය ලෙවල් දෙකක පවතිනාක් මේ වැටේ. එහිදී සිතෙන්ම සිතගෙන සිතිවිලි වලට quality control එකේ ඉන්නවා මෙන් සිහිය ගැන ಗುಣ දෝෂ විශ්ලේෂණයක් කරයි. හුඟක් වෙලාවට හිතේ නොදැනී පවතින කපටි ගතිගුණ මවා පෑම් ඉස්මතු කරති. මේ ඉතා වටිනා යහළුවෙක් වාගේ සිත ද්වේෂයෙන් ගැනීමෙන් මුදවා ගන්න උදව් වේ. මෙය මෙසේ වත් විලාසක මහා කරදරයක් වගේ දැනේ. එසේ වන්නේ කොයි වෙලේත් වැඩි හිතේ පත්වෙන් ඉන්නවාක් මෙන් නිසා දැයි සිතේ. කෙසේ නමුත් මෙය මා ලැබූ ලාභයක්ම ලෙස සතුටු වෙයි. පරයන්ක භාවනාව මුල් කාලවලදී මේ පහසුවෙන් කර ගැනීමට නොහැක. පරයන්කට වාදීගත් මොහොතේම සිත සංසුන් වී ටික වේලාවකින් හුස්ම හොඳටම සංසිඳ වී ඔළුව කඩා වැටෙන්න පටන් ගන්නවා. කන්ට්‍රෝල් කරන්නම නොහැක. පරයන්කේදී සිත සැඟවි ගන්න බව නිවැරදි කරගන්න උපදෙසක් පතමි. ඔබ වහන්සේට තේරුම් ගන්න මේවා. ඔය කොටාර ඒ වගේ ඔලුව කඩා වැටලා හෝ හිත ඊට උනාට පස්සේ අවදි වෙන්නේ අරමුණටද නැද්ද කියන එක අපි මම හිතන්නේ මේ ඉස්ලා කීපවතා සාකච්ඡා කළා තියෙනවා. අන්න ඒක පිළිබඳව කිසිම සඳහනක් නැහැ. ඒ විදිහට හිත පිට ගිහිල්ලා නිපිට යනවා නෙවෙයි නෙමෙයි. හිත දීන භාවයටපත් වෙනවා, හැඟවි ගන්නවා. ඒකට ඇඟ වැක්කිරෙනවා, ඉරියව පවත්වා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ පාට ගැසිලා ආපහු අර එන්නේ අරමුණටද එහෙම නැත්නම් හිත වල්මත් වෙලාද එහෙම නැත්නම් පහසුවෙන් අරමුණට ගන්න පුළුවන්ද කියන කතාවට අට උත්තරයක් හම්බෙනවනම් එහෙනම් අපිට ඒක දිගේ උත්තර බලන්න පුළුවන් ඒක දිගේ විසඳුමක් බලන්න පුළුවන් ඒ අත්‍යවශ්‍ය තොරතුරු ලැබෙන නිසා එක්ක නඩුව කල් දාන්න වෙනවා නැත්නම් විත්තියට කැඳවන්න වෙනවා විත්ති කුඩුවට අවශ්‍ය නැත්නම් ඉතින් මම තෝල් කැරගෙන නඩෝකල් දාන්න. <laughs> අපි යනවා ඊගා ප්‍රශ්නට. කල් ස්වාමීන් වහන්සේ මුල කර්මස්ථාන ආනාපාන සතිය. පෙර දිනකදී ප්‍රකාශ කළ පරිදිම සක්මන් කර පරයන්කට වාඩි කායක සිට යොමු කරමි. එවිට ආනාපාන සතිය ඉතා සියුම්ව උඩු කොළාක කම්පනයක් ඇති ඉතා වේගවත්ව දැනේ. ඉක්මනින්ම එන දැනී ගොස් රූප හා ශබ්ද සංඥා ඉතා වේගවත් වේ. හිත හීන සත්‍යයකද යාමට තැක් කරයි. සතියෙන් මේ සියල්ල බලා සිටී. ඒවා සියල්ල හිත වේලාවකින් ගෙවී යයි. පෙර මේ වේදනාව බලවත්ව නොදැනේ. අරමුණු අනුසෝභාවයට දැනේ. මෙහි කිරීමට ප්‍රකට අරමුණක් නොමැත. සතිය පවත්වාගෙන සිටිමි. පෙරදින ඔබ වහන්සේගේ ලැබුණු උපදෙස් අනුව අරමුණු විරහිතව පවතින සතිය අත්දැකීම. සියලු දේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පවතී. වේදනා ආනාපාන සිතිවිලි ශබ්ද සියල්ල පැවතුණා ඒවා අරමුණු නොවේ. වරින් වර එක ප්‍රසාරණය වී අරමුණක් රැකගැනෙන සිතිවිල්ලක් හෝ වේදනාවක් ඔස්සේ ඇදී යාමට යයි. එවිට එය දැකීමෙන් ඉතේ වෙනම ඉතේ ගාමන නැවතින. මෙසේ අරමුණ විවිධ සත්‍යයට අනුග්‍රහ කරමි. එහෙත් එහි විශේෂ සැපක් හෝ දුකක් හෝ නොදැනෙන. මේ සත්‍යයට අනුග්‍රහ කිරීමට වහන්සේගේ උපදෙස් පතමි. තවද සක්මනේදී පාදවත සහ ගැප් එකට සිත යොමු කරගෙන සිටින විට සිතේමයි වෙන්නේ ඉතා ආසති ආදී ස්වභාවයකට යයි. මේ අරූපයන්ට යයිද සිටේ. වරින් වර සිටිගිලි ඒවා බොහෝ තෙයින් අර්මනාපේ හෝ ද්වේෂය මුල් කරගත් සිටිගිලිය. ඒවා හඳුනාගත් විගසම හෝ නමින් කතා කළ විගස නවති. එසේ නැවතුණු විට හිස්තනක් නැති ස්වභාවයකට එක වේලාවකින් සිත පවතී. ශබ්ද ඇසුනද ඒවාට සිත නොයයි. ඉතා අසති අනුභවක් දැනේ. මේ අවස්ථාව පෙරද අත්දැක ඇති බව වැටහිණ. මෙය පියෝ අවැලන්ස් එකක් දැනේ. නිින්දට යාමට මොහොතකට පෙරද යමක් එක විරංජනේ නොකරමින් බලා සිටින විටද කුඩා අතේ පන්තියේ ළමයි කෑගතන විට ඒයින් චිත වෙනව ඔහේ බලා සිටින විටද අත්දැක ඇත්තේ. බොහෝ සෙයින් ආවේග කර සිටිවිලි ඇතිව ඒවාට හඳුනාගෙන මෙම හිස්තැනේ තේමත එය විවහාර කර ගැනීමට උත්සාහ කළද එය අපහසුව අපහසුය. මෙම නිස්සලමෙන අවස්ථාව අරූපමෙන අවස්ථාවද පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගේ නායකත්වය කර තිබිණි. ඔබ වහන්සේට දෙවන් කරන්නේ. මේක හුරුණක එක්කනට ඒක වෙන්නේ ඇත්තටම පළවෙනි වතාවට ගියාම මොනක්වත්ම නෑ වගේ. ගියාට පස්සේ පේනවා ඒක ඒක කඩන්න පුළුවන්, කෙලසන්න පුළුවන් ශක්තිය හවාත්පතින් ඉන්නවා. ඒ ශක්තිය ඕන වෙලාවට සද්දයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් තමන්ට ඕන දෙයක් එකකින් හදන්න පුළුවන් නමුත් දැනට ඒක තල්ලු වෙලා මැද හිත් තැනක් තියෙනවා හැබැයි වටේ ඒ ඒ ශක්තිය ඒ බලේ ඒ ජවයේ තියෙනවා ඒ ජවය ගැන හොයන්න ගිය ගමන් ඒක එක්ක සද්දයක් වෙනවා එහෙම නැත්නම් හිතවිල්ලක් වෙනවා ආහ කන නයි ඒක එහෙම තියෙන්න ඇරලා තමන්ට මේ තියෙන විවේකයේ බලන්න ඉන්නවනම් තමයි තේරෙනවා මේවත් එක්ක කතන්දර ගිය ගමන් අභිරන්දනේ අභිවදනේ අජෝසනේ කරපු ගමන් ඒකේ නාඩගමක් හැදිලා ඒකට කියනවා මේ ෆැබ්‍රිකේෂන් කියලා එහෙම නැත්නම් කතන්දර ගොතු එහෙම නැත්නම් ප්‍රපංච කරන පටන් ගන්නවා ඒ නිසා ඒ නයි ඉන්නතේ ඉnderලා තමන්ගේ විවිධකේ රැකගෙන ඉන්නවයි කියන එක ඉබේ වෙන එකක් නෙවෙයි ඒක උපයන්න ඕනේ අහල පහල තියෙන ඕනතන සද්දවල පුංචි සද්ද තියෙන ආයත ඕනතන රූප තියෙනවා වේදනා තියෙනවා හිතවිලි තියෙනවා ඒව එකක් හරි හොයන්න ගියොත් අලගිය මොළගිය අංජන විය අංග ප්‍රත්‍යංග ඒක දිගේම කතන්දරයක් ගෙතිලා ලස්සන ඇදිලා යනවා ඒත් එක්කම අර තිබුණ විවිකෙත් නැහැ සතියත් නැහැ ඉතින් ඒක නිසා ඒව එහෙම තියෙනකොට ඒ වගේම ඒව ගා ගන්න නැතුව නෙළුම්පතක රැඳිච්ච වතුර වගේ හිතෙපිච්චයි නැති තත්ත්වයක් හොයන්න යන්න එපා. ගහ ගන්න එපා. ඒ වගේ ඒ වගේ නිමග්න වෙන්න යන්න එපා. අනුපලීප්තෝ ඒ කියන්නේ තර වෙන්න එපා. එසා කෙලෙස් තිබුණට ඒ තර වෙන්නේ නැතුව ඉන්න එක තමයි මේකේ තියෙන ගති. ඒක <coughs> සර්වචනාංශයේ බුදු වෙන්න ඉස්සල දවසේ රාත්‍රියේ හිණෙන් දැකලා තියෙනවා. අසුචි කන්දක ඇවිදිනවා. ගෑවෙන්නේ නැහැ. ඉතින් අසුචි ගන්නේ මොකද්ද නියෝජනය වෙන්නේ? ගෑවෙන්නේ නැතිකේ මොකද්ද නියෝජනය කිව්වොත් මේ ලෝකෙ කොහොමද විචාවයි? ඇඟේ දාගන්න එපා. ඇඟේ ගාගන්න එපා. ඔය මොන්න දෙයකට තට්ටු කරා ගෝරි කොට. එනිසා වට හේම තියෙන දතර මේ හම්බෙච්ච මහා සාගරයක් මත පහළ වෙච්ච පුංචි දූපතක් වගේ. ඒ දූපතේ විල අරසා කරන වෙනෝමි සකයි පෙඟෙන්න යන්න එපා. මේ පෙඟෙන කට්ටිය ගැන අනුකම්පා කරලා වැඩකුත් නැහැ. ඒගොල්ලන්ට පෙඟෙන්න උනත් පෙඟිච්චා. ඒගොල්ලෝ කරන්නේ අර තියෙන ශක්තිය මොකක් හරි ගම්ම වගන්න. මවාගෙන ඒකත් එක්ක පටලැවිලා කෑකොස්සම් ගහගෙන කතන්දර හදාගෙන නඩු කියාගෙන මේ තෝතෝ වරපල කියන නඩු කැටි පොරෝ අරගෙන දණ්ඩ දාන තත්තා දාන කියලා බුදුරජාණන් කියන්නේ දඬු මුගුරු අරගෙන ආයුධ අරන් රණ්ඩු කරනවා. අර හදාගත්ත අර පිටිපස්සේ තියෙන ඒ Java හදාගන්න දෙයට. ඒ හදාගන්නේ මනෝකුම්භංගම මනෝසෙට්ට මනෝමය ක්‍රමයකට. හැබැයි හිතෙන්නේ නෑ නෑ ඒක ඔය තිබුණා එතන කියලා. මම හදාගත්තයි කියලා හිතෙන්නේ නෑ. ඉතින් ඒක නිසා බුදුරජාණන්සේ එහෙම හිතන්නවත් කියන්නේ දුරටම භවනා සියුම් කරන සියුම් කරන ගියාට පස්සේ ඕනේ නම් ආනපානෙ බැලුවොත් තියෙනවා. බුදියනින්ද ඇරියොත් කොටියට බුදියනින්ද පුළුවන්. හිතිරිද කියලා හිතිරිත් වෙනවා. හිතිරිලෙන්නට ආනපානෙම රවනවා. ඒක සත්‍යයක්ද කියලාවත් සත්‍යයක් තමයි. වේදනාවද කියලා වේදනාවක් තමයි. හිතවිල්ලද කියලා ඕන දෙයක් හදන්න පුළුවන් ගතිය තියෙනවා. ඒකට ඒක පොටෙන්ෂල් එකක් නැත්නම් ඒක පොසිබিলিටි එකක්. පොසිබিলিටි එකකින් අපි ඔක්කොම සමානයි. පුත්තජනේ ඒකෙන් ඉතින් කොණ්ඩ ගැවුම් හදනවා, වතිරා හදනවා, මුංගට ගැවුම් හදනවා, තෙල්පණියත්තන් කැවුම්ද පංජන් කියලා. ඉතින් අරක මේක හදා හදා කට්ටියත් එක්ක බෙදාගෙන අනාගෙන කාගෙන. ඉතින් ඒකට අනාගාමී වෙන්න වෙන්නේ නැහැ. අනාගන්න පුළුවන්. වැඩිම අර තීනම හදාගෙන මුරුක්කු හදනවා, පනා කැවුම් හදනවා, උඩු වඩේ හදනවා, අද හදා හදා හදා ඉන්නවා. ඔය බුද්ධියෙන් ඉන්න බුදු කියන බුද්ධියන්දලා හිටපන් ටික. හ්ම්. එතකොට මම නැහැ. එතකොට මාන්නේ නැහැ. එතකොට තෘෂ්ණාව නැහැ. එතකොට අයිය වෙන්න බෑ. එතකොට නිර්මාණශීලීත්වයක් නැහැ. එතකොට ප්‍රගතිශීලීත්වයක් නැහැ. එතකොට ලෝක වර්ධනයක් නැහැ. ඉතින් මේ ඔක්කොම හදාගෙන ඉතින් මේ ලියුමේ භාගයක් දුරට ඒ විස්තර වෙනවා. ඒක නිසා ඒ ඒ ඒ දේවල් ඒ මට්ටමට නතර කරන්න පුළුවන් වෙන්නේ බුදුහමරක ප්‍රතිපත්ති නිසාමයි. වෙන නැතුණක් කරන්න බෑ. අපි මෙතෙක් කල් කිරුවේ ඒ තියෙන ඔක්කොම හැම ගාගෙන අනාගෙන කොණ්ඩ ගැවුමයි මුන්නට ගැවුම අතිරහයි අරකයි මේකයි හදා හදා පාටි තම තමයි හිටියා. හරිට පොඩි උන් කක්ක අරගෙන අනනවා වගේ. ඕවා කිව්වයි කියලා මන බණ කවම හදන්න තියෙන්න එපා. බණ කවම හදන්න. ඒක වෙනම දෙයක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ නිර්මාණශීලීත්වය මොනවද කරලා දෙන්නේ කියලා බලන්න. අර බුද්ධයන් ඉන්න කොටි. බුදුජානක කියන එකට කුඹලගේ වැඩ පිළිවෙල. කුඹල මැටි ටිකක් අරගෙන අඹරන. ඒක කලයක් හදන. ඒක ගුරුලි හදලි වල මෙන්න මගේ වැඩ කියන. ඒක කලේ කරනවා පස්සේ අඟනවා. කලේ කරනකොට මොකුත් වෙන්නේ නැහැ මැටි මැටිම තමයි. මොකක් හම්බන්නේ නැතුව තිබ්බා. කැඩෙන්න දෙයක්වත් නැහැ. දැන් අපි වෙලා තියෙන කුඹලා මැට්ටෙන් හදලා ඔය කැනවල් පස්ස පස්සනේ ආය මැටිනේ මේක පුච්චන. පිච්චල් පස්සවලු 20 ලක්ෂයක් යනවලු පුච්චපු මැටි ටික ආය සාමාන්‍ය මැට්ටක් බවට පත් වෙනවා. ඒක තමයි වීතික්‍රමණය කරනවා කියන්නේ. ඒ හදලා තියපන් මැටි භාජනේ මැටි විදියට ඒක ප්‍රශ්නයක් නැහැ. නිර්මාණය කරනවා ආය මැටි ටික ඉතුරු කරනවා. අපි ඒක නෑක පුච්චගත්තට පස්සේ ඉතින් මේ විදිහට අපි එක එක ක්‍රමවලට සංඥා චිත්ත දික්ටි මට්ටමනේ හදාගත්තට පස්සේ ඒ තරමට ඒක කැඩෙනකොට දුක් වෙනවා ඒ නිසා මතක තියාගන්න අපිට යමක් නොකර ඉන්නකොට සියල්ලේ හැකියාව ඒකට කියනවා විභවය කියලා එහෙම නැත්නම් භෞතික විද්‍යාව උගන්වන්නේ චාලක ශක්තිය සහ විභව ශක්තිය ඒ විභවය 100% ක්ම තියෙනවා අපි ගාව මොකක් කරේ හදපු ගමන් ඒකේ ආංශික පැත්තකට ගිහිල්ලා ඒක කරනකොට පස්සේ පශ්චාත්තාප වෙන නිසා බුදුරජාණන් කියන්නේ ඒ කිසිත් නොකර ඒක දිහා බලාගෙන ඒ සම්පූර්ණ විභවයේ අද්දගට ඉන්නේ කියලා. ස්වංගරේ කියන්නේ ඒක කුමාරිකාවක්වත් තෝරන්න එපා. ඒකට සියල්ල කියව දන්නේ මගේ මයි දිහාට එනවා. එකෙක් තෝරපු ගමන් අනික සියරම බයිල කරනවා. එදා තෝරන්න නැතුව හිටපාන choiceless awareness evenly suspended attention, suspended decision, unassuming. ඒක දිහා බලන්න පුළුවන් නම් ඔක්කොම සරුවත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගාය නිසා, කඩි ගාය නිසා ඒක දිහා බලන්න ඉන්න බෑ. මේකට මම අනිවාර්යයෙන්ම මොනවද කරන්න ඕන? මම අයියා නිසා, මම අක්කා නිසා, මම ගරු නිසා, මම මුදුන නිසා, මම පැහියා නිසා. ඒක කියනවා වෙස්ටර්න් ඉන්ට්‍රස්ට් කියලා. EES TED මං විශ්ින් එකට පනවගෙන ඒක අඹල මං විශ්ින් එකට අත දාලා ඒ කියන්නේ කොළඹ බඩ ගහලා පිටින් අඬනවා ඊයකින් බලනකොට අපි ඔක්කොම බුද්ධමාකා නිර්මාණශීලී නොබෙල් ප්‍රයිස් දෙන්න වන්න හැම කෙනාටම ඇත්තට බෙල් එක තියෙන එක දෙන්න ඕන නොබෙල් එක නෙවෙයි ඒ නිසා ඕක කරගෙන කරගෙන යන් ගියාට පස්සේ තේරෙයි මෙතෙක් කල් අපි යමක් කරලා තියෙන ඒ සියල්ලම කක්ක කියලා. ඒ මූලික ශක්තිය වල එහෙම තිබ්බනම් මේ පරිසරයේ කෙලෙසන් නැතුව තිබ්බනම් පවු නොකර තිබ්බනම් මේ ගස් ගස් කොළන් විදියට තිබ්බනම් ෂෝක් එකතියි. මේ හදන්න ගිහලා තමයි ගාගෙන තියෙන්නේ. ඉතින් ඉස්සරහටවත් අඩු ගන්න කරුණා කරලා බුද්ධයන්ට කොට යන බුද්ධයන්ට බුද්ධයන් හිඳ දෙන්න ආකයන් නැයි ඔඩොක්කුවේ දාගන්න එපයි කියලා නම්බුකාර විදිහට කියන්නේ. එද්දස්සේ දාගන්න එපයි කියලා ඒක ඇත විදිහට කියන්නේ. මට ওই දෙකම කියේනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. දැන් ස්වාමීන් වහන්සේ අද මම සක්මන් භාවනාව සඳහා සක්මන් පිළිස මම දැන් මෙතන සිටින කරංගගෙනම සක්මන් පටන් ගත්තා. කිසිම ආයාසයකින් තොරවම මම කීයක් සක්මන් මට මට කීයක් සක්මන් කළා. මගේ හිත ඉතා විචිත්‍ර සත්‍යයකට වැටුණා. කිසිම සිතිවිල්ලක් එහි තිබුණේ නැහැ. නිකම්ම සක්මන් සිදු වුණා. ඔබ වහන්සේ දේශනා කරන විතර සඳහන් කරන ඔටෝ පයිලට් කියලා කියන තත්ත්වයේ නේද? කරුණාකර පහදා දෙන්න තිරුවන් සරණයි. ඔයකට කියන අපි gediye පිටින් ඇවිදිනවා. අයිත ඔටෝ පයිලට් එකෙන් දානවා. එහෙම නැත්නම් අනායාසයෙන් යනවා. දත්පන් දිනවලත් ඔබ හිට වෙයි. මූණෝදරකටත් ඔබයි හිට වෙයි. එයිසයට ඔටෝ පයිලට් එකෙන් දාලා බලන්නේ. කරලා කරලා කරලා කරලා ඒක තමයි තවත් කියලා දෙන්න ඕනේ. හැබැයි ෆුල් අර මොකක්ද කියන්නේ අනුපාලනය කරන්න ඕනේ. ඒක තියා හුත්තට බලන්න ඕනේ. මේ වැඩේ හේමම 100%ක්ම සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී Tamanට සම්පූර්ණ අර වැඩින් සුවයක්ත වෙන්නේ කොච්චරද කියනවනම් Tamanම රඟපාන ගමන් Tamanම නිරීක්ෂකයා වෙනවා. එතකොට ඒක නිකන් ටෙලිග්‍රෑම් එකක් විතරයි. උදේ ඉඳලා හැන්ද වෙනකම් වයින් කරපොනික් එක්ක වගේ. ඔය අධි අධිනිකරෙන් දුවන්නේ සාමාන්‍ය ජොබ් එකක් කරන මිනිස්සුගේ හැඩේ දිහා බලන්න. දෙපාන්තර නැගිටිනවා. ඒ රූටින් එක දවස් 4 5ෙම යනවා. ඒ සෙන්සුරාදා ඉදයි අමුඩේ හොදාගෙන ඔන්න ලෑස්ති. අර අරගේ හිර වෙන්න අමුඩේ ගහගෙන. ඉතින් ඒක ධූරයි කියලා කියන්නේ ධූරයි කියලා කියන්නේ විය ගහනවා. ඒ ධූරය අපිට නිල නිල තලයක් බලයක් ධූරයක් ලැබුණයි කියලා කියන්නේ ඉතින් කර කරේ ධානය දපම් වෛරෝ බරභාගේ කියලා අදින. ඉතින් ඒක දිනුවා කියලා කියන්නේ තවත් කඹරට. ඒක ප්‍රශ්න නෑ ඒක ඒක දිනුවට හොඳයි. නමුත් අපේ බඩවියට රැක ගන්න කොච්චරද ඕනේ මේ කඹරන්නේ මොකටද කියන මේ වෙනස බලන්නේ නැතුව ඒක මේ බහුජන හිතාය බහුජන සුඛාය කියන එකට තමයි අපි දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිහටවත් මේ අදිනේ කාටවත් නැත්තම් ඒකිටවත් තේරෙන්නේ නැත්තම් ඒ කවදාක සම්පූර්ණ කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ ඇයි දැන් කරිත කූඩයක් වතුර කරන්න හදන්නේ. ඔබ දැනගනින් අවශ්‍ය ප්‍රමාණය. ප්‍රයෝජන සලකලා වැඩ කරලා ඊට පස්සේ පොඩ්ඩක් මේ කය දිහා බලලා හිටපන්. ඩවුන්ඩ් දෙවිලා පොඩ්ඩක් පොඩ්ඩක් ඇලෙලා බා. හ්ම්. ලියන්නේ නැහැ. ඒක ඉවරලා ඒ අනික් කටයත් එක්ක ආරෝප කරනවා රණ්ඩු කරනවා මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා කවුද කිව්වේ කවුද කිව්වේ දාගනින් කියලා බලන්න අපේ අත්තම්මලා මුත්තම්මලා දිහා අපේ අප්පච්චිලා සම්මලා දිහා හොඳලා එහෙම කරගත්තේ නෑ හොඳට කරන්න පුළුවන් වැටි කෙරුවා බෙදාගත්තා ඉදිරියට අපි වගේ මේ ලෝකෙම කරනවා මම තමයි ගම කරන බබා හාමි රාලා හාමි කියලා නටන්න යන්නේ නටන්න ගිය කට්ටිය තමයි වහකන්නේ ඒකත් තමයි ටෙන්ෂන් එක හදාන්න ගන්න. ඒක නිසා මේ වැඩි යnderලා බලන්න මේ ඇඟට තියෙනවා පුදුමාකාර මෙමරි එකක්. සක්මණෙන් ගත්තා නම් ඕක ගන්න දත්ම දින වෙලාවට. ඕක ගන්න නාන වෙලාවට. ඕක ගන්න බත් කන වෙලාවට. කරලා බලන්න මේ යන්ත්‍රේ වැඩේ කරන්නේ නැති. එහෙම වැඩේ කරනවා නම් දත හැපෙන්නේ බත් කනකොට. අමලි අමලි සිද්ධ වෙන්නේ නැහැ මොකද අර අනායාසයෙන් යනකොට ඒ පටලැවිලි නෑ. රංගපෑම නෑනේ. රංගපාන්න කියොත් තමයි ඔය දත හැප්පෙන්නේ, පය කැරපැකිල්ල වැටෙන්නේ, ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වැඩේදී අනිකම ඒක හරීම సౌందర్యාත්මකයි. යම් කෙනෙක්ගේ තමන්ගේ ලයට ඒ සක්මන් කරනකොට, දක්ම දිනකොට, මූණ හොදනකොට, වෙද්ද පෙරද්දක් හොදනකොට, බත් කනකොට හරීම సౌందర్యයි. රංගපෑමක් නැහැ. දැන් හැම එකම හැම එකීම කරන්නේ රංගපානේ. අපි ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වල. ඒක මහා මේ මේ පුදුජානන්සේ දේශනා කරන උදේල කස ಭಾರತೀයයි දවල්ට කස ಭಾರತೀයයි රාට කස ಭಾರತೀයයි වගේ. අපිට කියන අපේ ජීවිතයක් නැහැ. මේ වගේ අනායාසයෙන් යනකොට ඔටෝ පයිලට්ින් දානකොට දැන් ගෙඩිය පිටින් සක්මන් කරනකොට තේරෙනවා තමන්ම තමන්ගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් නටන නාටකම දිහා නැත්තම් ටෙලි ඩ්‍රාමා එක දිහා බලහන ඉන්නවා. කොච්චර තාත්විකව අපි ළඟපානද කියලා. අපි අයින් කරකට. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. මම පරයක භාවනාවේ සතියේ සිට විට කායික වේදනාව දැනෙන්නට විය. විවිධ මම මෙසේ සිටුනේ මට මෙසේ සිටුනේ. මේ වේදනාව මගේ නොවේ. එසේ සිතා මේ වේදනාව සත්‍ය නිසා දැනෙන දෙයක් ලෙස උපේක්ෂාවෙන් වේදනාවක බලා සිටින්න. එවිට මගේ පාදයේ නොසලවා සිටීමට පුළුවන් විය. මෙසේ සතියෙන් බලාගෙන සිටීම ප්‍රමාණවත්. ස්වාමීන් වහන්සේගේ උපදෙස් වලට පාද නමස්කාර කරමින් දේවා සරණයි. වේදනාව නෙවෙයි මම නෙවෙයි වගේ නෙවෙයි මගේ ආත්මය කියන්නේ වේදනාවට පහළ වෙන මනාපමනාප දෙක. වේදනාව කදාකත් වේදනාවක් වෙන්නේ එක්කම නාපේ එක්කම නාපේ පහළුනේ නැත්තම්. ඒකට මේ පහඩ වෙන මම වේදනාවත් එක්කනේ අපි ගොඩක් වෙලාවට නාස්තනුවක් දාලා වගේ අදගෙන යන්නේ. නැතේන නතත්ත කියලා. අන්න ඒක මම නෙවෙයි. ඒක මේ හැබ්බැහියට එන එක. ඒක තියෙනකන් සංසාරෙම තමයි. ඒ නිසා වේදනාව එන එකේ වේදනාවේ තියෙනවා ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකියම. ඒක මම නෙවෙයි කිව්වට හරියන්නේ නැහැ. ඒ වේදනාව කෙරේ පහල කරන මනාපමනාප දෙක නැත්තම් assuming judgmental mind එක තමයි බලලා මේක මගේ සුභසිද්ධිය පිණිස පහළ වෙන එකක්ද එහෙම නැත්නම් මේ යන්ත්‍රයෙන් ඉබේටම එකට එක කියන මතේ එන එකක්ද කියලා බලලා අන්න ඒකට දාන්න පුළුවන් නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා නැත්නම් ඕලාරික පරිසම්පන්නයි සංකතයි කියලා කියනවා ඒක බොහොම ගොරෝසු පෑන කියන දෙයක්. එතන හටගත්ත දෙයක් හේතු කරුණු සහිතව. ඒ වගේම හේතුඵල ධර්ම ඇත්තේ මම නෙවෙයි. මම නම් හේතුඵලයක්. හේතුඵලයක් නම් එතන මම ඇති ඉඩක් නැහැ. අන්න එතන ගලව ගත්තොත් ඔය ටෙලි ලේසියි කියලා මම කියනවා. දරු ස්වාමීන් වහන්සේ පයයක භාවනාව කරගෙන යද්දී තුන්වෙනි දිනය තුල අත තැනින් තැන නලියට පටන්ගෙන හුස්ම හොතුන දැනි ගියා වගේ ගියා වගේ දැන් ස්වල්ප වේලාවක් තුළ නැවත පෙර තත්ත්වයට පත් විය. ඉන්පසු දිගටම භාවනාව එක් එක් ආකාරවලින් හුස්ම රැල්ල වෙනස් කර කර යද්දී නැවත මේ විදිහට පෙර පරිදි ඇඟ යම් යම් දැඟලීම් වලටපත් විය. මුලදී රූප බලන්න යම් යම් ආකාරයට උත්සාහ කරාට පසු කොහොමද දේශනා කරන ආකාරයට හුස්ම රැල්ල දිහාම බලන්න පුරුදු වුණා. විය. මේ විදිහට අද දින උදක්වාම යම් සමාධිගත වීමක් වගේ වගේ එක්වීම හිත යම් යම් අරමුණු ඔස්සේ සංයමයෙන් හිත දුරගොස් නැවත පැමිණෙන අරමුණු කෙරෙහි හිත තබා ගන්න මට පුදුම උත්සාහයක් ගන්න සිදු වුණා. සිදුවේ. කොපමණ මාගේ හිත දිවුවත් හැම පරියන්කේදීම මම පුදුම උත්සාහයක් ගන්නා ලද. මේ කියන මොහොත වෙනකම්ම ඒ උත්සාහය අත්හැර නැත. ප්‍රශ්නයක මට තිබෙන ගැටලුව මේ තරම් මගේ හිත කඩප්පුලි විදියට දුවන්නේ ඇයි? දෙක මනස ඒකාග්‍ර කර ගැනීමට දරු උත්සාහය තව තවත් වැඩි දියුණු කරගන්නේ කෙසේද? තුන මේ අතුරු ප්‍රශ්නයේදී එතෙදී මට මම බුද්ධ වන්දනාව විනාඩි 45ක් පමණ කරති. පිළිත්‍යා විනාඩි 15ක් පමණ භාවනා කරන්නේ. මේ වෙනසක් නිය යුතුද? හතර මෙම භාවනා වැඩමුළු අවසන්යේ ගෙදර ගිය ගමන් ඔබ වහන්සේ කියන පරිදි ගෙදර සිටින නරක පණුවන්ගේ බේලි මේ වඩා ගන්නේ වඩවා ගන්නේ කෙසේද? යහිනා ගෞරවයෙන් ඥානෙම හිලා සිටිවි පෙරවා කරන. ගෙදර කට්ටියම ලිව්වනම් කොහොම ලියයිද දන්නේ අදේ අදේ නෑනේ හොල්වන ගෙදර අද ඉතට ඉවරයි හැම මගුලටම ඇඟිලි ගන්න ඔච්චර කාල යන්තම් දෙట్లా හිටියා කියලා ඒ මිනිස්සු මගෙන් ආයි ගාන්සයි දවස් 10 රිට්ටිට් එක නතර කෙරුවේ 15 එකක් කරන්න බැරි කියලා. දිග රිට්ටිට් වලට හරිය කැමති ගෙදර ඉන්න කට්ටිය. ඇයි ඒ හොල්මනේ ගිය ගමන් අරකට ඇඟිලි ගන්නවා මේකට ඇඟිලි ගන්නවා හිත ගනින් කියනවා ඉඳ ගනින් කියනවා අර ක්ලාස් ටීචර්ට වගේ ඉතින් අර මිනිස්සු එතන නොකාන පියර ගමන් නැහැ කියලා හිතියා උත්තර කාලේ ඒක ලාභයි කියලා බුද්ධ වන්දනා කරනකොටත් විනාඩි 15ක් බුද්ධ වන්දනා කළා මේ 45ක් භාවනා කරන බුද්ධ ඥානanse දීලා තියෙන පැහැදිලිම මේ ක්‍රමේ ওই බුද්ධ වන්දනා ක්‍රමය බුද්ධ ඥානanse ඉන්න කාලේ කරලා පළවෙනි තිබිලා ගන්නේ ආනන්ද බෝධි ආගම වෙලාවේ විතරක් කියන සමාධියේ මල් ටිකක් කරේ මේ අවශ්‍ය ගෙනාවම තියන තැනක් නිසා බුදින්නාන්ති ආදර තියෙන බුදුහාමර වන්දනා කරන කාලයක ඒ කලතුල්ල නේ ගියා බන්දියක් කර වැඩි කරගත්ත ගියා වන්දනා කරගෙන ඉන්න දෙයක් නැහැ සාසනේ නැති කාලේ ඒක විතරයි තිබුණේ ඉතින් ඒ කාලේ වන්දනා කරා ආයතන తీරෝ නම් ඊට වැඩිය සමාධි ශාසනය ප්‍රඥා ශාසනය අරක අඩු කරලා ඒක පූර්ව කෘත්‍ය වශයෙන් ටිකක් කරලා පරියන්කයට දානවා ඊට පස්සේ මේ මට මතක නැහැ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මේ අනුත්තරදී යෙදෙන මේ බුද්ධ වන්දනා දෙක මානසික ඒකාග්‍රතාව ඒකාග්‍ර කර ගැනීමට දරන උත්සාහය තව තවත් වැඩි උත්සාහ කරන තාක්කල් උත්සාහය තියෙන තාක්කල් මනස ඒකාග්‍ර වෙන්නේ. ඒක නිසා තමයි කලියුත් කරන්නේ ඒකාග්‍ර වෙන එක වෙයි. කලියුත් නම් ඒකාග්‍ර වෙලා ඒකාග්‍ර බව දැනගන්න නැතිලා නැති බව දැන. ඒ තමයි චිත්තානපසනාව කියලා කියන්නේ. සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තං පජානාති අසමාහිතං වාචිත්තං අසමාහිතං පජානාති. දෙකම එකයි. දෙකටම එකම කුසල් ප්‍රමාණයක් ලැබෙයි. පිටිසලක මගේ මත්ත තිබෙන ගැටලුව මේ තරම් මගේ හිත කඩප්පුලි විදියට දුවන්නේ. ඉතින් මේ කඩප්පුලි හිතට මම කියන්නේ ඇයි කියලා මම අහනවා. බුදුන්සේ කියන මේක කියන්න එපා මේක උඹට අයිති නෑ. ඉතින් ඒ තියෙද්දි මේ අහකන කොහෙද යන කඩප්පුලි හිතක් අරගෙන ඒ මගේ කියන්නේ. කවුද කියන්නේ කියන්නේ කියලා. කවුරක්වත් එපචි දවසේ මේ වෙනකන් කියලා තියනවාද? මේ තරම් කඩප්පුලි නොකමන දහවතර පට්ටබඳුර හිතට මගේ කියපන් කියලා. බුදුහාමරෝ කට ගෙවෙනකන් කියන්නේ. කිව්වද මොකද පටන් ගන්න වාක්‍යය මගේ කියන එක. ඉතින් ඒ නිසා ඒක ඩිස්ක්ලේම් කරන්න, ඩිසවව් කරන්න. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. එහෙම නැත්නම් මේ නේතමම නේසෝමස්සේ නමේසෝ අත්තා. එහෙම නැත්නම් කියනවා විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං පඬිස ගන්න පසුගත විවේකීව බලන්න. මගේ කියලා ගත්තොත් තමයි ප්‍රශ්න තේරෙන්නේ. කිසිම වෙලාවක කිසිම තැනක කිසිම නීතියකින්වත් බෑ. මේක කී යුතුයි කියලා කියන්න කාටවත් බෑ. ඉතින් ඒ හුවෙකේ ඇයි මේ මේ මේ තරම්ම ප්‍රසිද්ධව තියෙද්දී කිසියම් අයිතිවාසිකම් බැද්දේකට අයිතිවාසිකම් කියන්නේ ගියාම ඉතින් හරි වෙහෙසයි ඊගාව ප්‍රශ්නේ එක තමයි. සමාජය ඇති කරගන්නේ කොහොමද කියලා. කොහේ සමාජය කරන්නේ? ඒ නිසා පොඩ්ඩක් බලන්න මේක අනිච්චතෝ නේ ශුඤ්ඤතෝ රිත්තතෝ තුච්ඡතෝ පරතෝ පලෝකතෝ අනිත් අනත්තතෝ පරතෝ කියන්නේ මේක වෙන කෙනෙක් කියන්නේ. අනාත්ම ලක්ෂණ එක එක කෝණයක් තමයි පහක් තියෙනවා. එක කෝණයක් තමයි පරතෝ. මේ තීරව මේ අනිවාර්යයෙන් ඔය එකකට ඔක මම උත්තර බැදී යුතුනේ. මොකද පඬිත් මම කින්නේ බෑ. නැති එකට මේ හේතු කරගෙන ඉති බුදුරජාණන්සේ කොච්චර කිව්වත් අපි මේ මිහිසිපල්ලිගේ කුණු ලොරිය වගේ. පාරයි දින සීරම යන පාග පාග දාගන්න. දාගෙන ආන දැන් කොහෙද දාන්නේ කියලා මේක. KMC ගේ කැන්ඩි මිෂබල් කවුන්සිල් එකේ ලොරි වගේ. ඔක්කොම උරවන. පාරයින් කට්ටියන් අහනවා දා තියෙනවා නම් කුණු හැම තියෙනවා. ඒකනේ දා. ඔව්. හිතේ අත්තාවක් කියලා කියනවා. හයි කියන්නේ හිතේ එකඟතා කියලා ඒකේ චෛතසිකයක් තියෙනවා. ඒකට කියනවා ඒකෝදි භාව ඒකාග්‍ර භාව සමතය සමා එහෙම නැත්නම් සමාධිය කියලා. ඒ ඒ චෛතසිකේ හැම වෙලාවෙම හිතේ තියෙනවා. අනිකත්‍යත් එක්ක එකතු වෙච්ච වෙලාවේ තමයි අපිට තේරෙන්නේ. සමතේකටපත් වෙනවා කියන්නේ දැන් මේ සභාවේ දෙන්නෙකුට දෙකට බෙදලා රණ්ඩු කරනවා කියන්නේ වාදයටපත් වෙනවා. දැන් මම තමයි සභාපති. දැන් මට සිද්ධ වෙන මේක සමතේකටපත් කරන්න. මම කියනවා රහස් ඡන්දයක් තියෙනවා. එහෙම නැත්නම් අත උස්සලා කියන්නේ මේකට කවුද කියන්නේ ඊට පස්සේ සමතේනේ. ඊට පස්සේ ඊගා යෝජනාවට යන්න පුළුවන්. දැන් සමතේ නැති තාකල් සබාව තිබ්බට කිසි ගමනක් නැහැ සබාවේ කිසි ප්‍රගතියක් නැහැ. ඒ නිසා සමතේකටපත් කරනවා කියලා කියන්නේ මොකක් හරි එක එකතාවයකට හේනවා. ඒකක් ඕනේ. සමාධි ඒක තමයි අපි භාවිත මනසක් කියලා කියන්නේ. අදියන්න පුළුවන් වැරදෙන්න පුළුවන් වෙනම දෙයක්. නමුත් අපි මෙන්න මේකයි ගත්ත කියලා තීන්දුවක් ගන්න. ඒ නිසා එහෙම වෙලාවෙල ඔක්කොමලා එක පැත්තට ආවයි කියලා හිතන්න. ඔක්කොම මොකක් හරි එක මතයකට ආවා. ඒකට නේ ඒකෝදි ඒකාග්‍ර නැත්තම් ඔක්කොමලා එක තැනට ආවා. එහෙම තමයි ඒක සාමාන්‍යයෙන් මේ චේතනා චෛතසිකේලු ගුරුවරයා නැති තැන පන්ති මොනිටර් පන්ති ළමයි ටික කීකරු කරගෙන යනවනේ. ඒ නිසා චේතනාවට කියන්නේ වඩු ප්‍රාල නැති වෙලාවේ වඩු පන්තියේ ප්‍රධාන ශිෂ්‍ය වඩුවා තමනුත් වඩුවම් කරන ගමන් අනික් කටියට උපදෙස් දීගෙන සමතේ කරගෙන සමතේකටපත් කරගෙන ඉන්නවා. ඒක තමයි අපිට මේ නිින්ද යන වෙලාවක් සාන්තියක් එහෙම නැත්නම් පස්සම්බනයක් සංසිජිමක් ඇති වෙන්නේ. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ලෝකෙ තිබුණ එකම සනසනසිල්ල. රූප ධානය අරූප ධානය වශයෙන් ඇවිල්ලා නිකම් ප්‍රිජ්ජකට දාලා ලොක් කරලා දැම්මා වගේ ෆ්‍රීස් කරලා තියාගෙන ඉන්න පුළුවන්. ඊපස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඒක తాවකාලික වැඩක්. ඒ සමතයෙන් ප්‍රයෝජන අරගෙන ඉතී ස්වභාවයේ තේරුම් ගැනීම නැත්තම් ප්‍රඥා ශික්ෂාව ඊට පස්සේ ආවෙක. නමුත් ඒකට සමතය අවශ්‍යයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නේ ඊයේ ඉදිරිපත් කළ ප්‍රශ්නයක් හා සම්බන්ධයි. පරයන්ති ආනාපාන සති භාවනාවේ අවකාශය තුල ඉතා කුඩා අංශු ඇතිදී නැති යන ආකාරයේ දුරු බව ඊයේ පැවසුවෙමි. ඊට පසුව පැවති පරයන්තින් ආනාපාන සති භාවනාවේදී ඉඳ ගැනීමේදී දුටුවේ මේ කුඩා අංශු අවකාශය තුල සිරස් අතට කඩේවිමින් සැකසී ඇති බවය. යදිත බලා සිටින විට ඒ අංශු කැරකී සුඩියක් මෙන් ඇතුළට ගමන් කරන බව පෙනිනවා. ඊට ටික වේලාවකට පසු සියල්ල සුණු පිසුණු වී ඇගේ ඉතා වේගයකට හසු විය. දැනුනේ සියල්ල සුණු පිපිලි සුණු පිසුණු වී ගිය බව. මම එමේ ඉරියව්වේ ටික වේලාවක් සිටින විට නැවතීම සුණු ශරීරයේ දෙසට හැරී ආවේ. මෙම මෙම නිසා පොද කෙලින්දී ඉස්සරවකට කරකැවිය. මේ ගුණ කිසිවෙක් නැති ක්‍රියාවලියක් සිදුවන බව මනාව අවබෝධ විය. ඊට පසු පරයන්ගේ ආනාපාන සතියේදී සූර්ය ශක්තිය ඇතුළට ගමන් කරයි. එය ඝන අන්ධකාර කුමරයක් තුළට පොත් නතර විය. පරයන්ගේ ඇතින් දීප්තිමත් පොඩි එළියක් පැවතින. ඊට ටික වෙලාවකට පසු මේව සූර්ය ශරීරයේ දෙසට නැවත ඇදී ආවිය. එක්ක ශරීරයේ ඒ තැන්වල වේදනා සංඥා ඇතිවන බව දැකිනවා. එම සූර්යයේ දිශාව වෙනස් වේ. වේ. එය ශරීරයේ ලෙසට හැරෙන විට ශරීරයේ වේදනා සංඥා ක්‍රියා කරයි. මෙම දකින ස්ථානයේ රූප අරූප ලෝක අතර සංදිස්ථානයක් ලෙස දකිමි. එය දැකීමේ සංස්කාරයේ කෙටි දැඩි ගියක්ද ඇතිවිය. මෙය අනාත්මයේ සිදුවන ක්‍රියාවලියක් බව අවබෝධ විය. එහි ස්මරණකාර බවද අවබෝධ විය. ඒ සමගම අසරණ බවක්ද අවබෝධ විය. මෙම ධර්මතාවයේ කුමක්දයි සාමූහිකව පහදා දී මේ හිතේට යාතු උපදෙස් කාර්මිකව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මේ දැකීමෙන් සතිය හැර අන්තරණ නොමැති බව අවබෝධ විය. මේකේ සාමාන්‍ය භෞතික විද්‍යාවට පිච්ච දේ භෞතික විද්‍යාව ඉස්සල්ලාම මේ ඒකකයක් හොයන්න ගියා. අණුවක් කියුවා ඊට පස්සේ අංශුවට කැඩුවා අණුව පරමාණුවට කරනවා. පරමාණු ඒකක වශයෙන් ගත්තා. ඊට පස්සේ පරමාණු ඇතුලේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන නියුට්‍රෝන හොයාගත්තා. ඊට පස්සේ පොසිට්‍රෝන ක්වක්ස් කඩන කඩන කඩන ගියාම ඉන් පල්ලෙහා තියෙන හැම එකකම ශක්තිය පිටු වෙනවා මිසක් එහෙම අංශුවක් නැති බව අයින්ස්ටයින් මතමට එනකොට ගියා. ඒ නිසා අපි සාමාන්‍ය මයික්‍රොස්කෝප් එකක දුවලා 5 ගුණය 10 ගුණය 40 ගුණය ලොක් කරලා බලනකොට උනත් පේනවා. ඒකේ අර වස්තුවේ අනන්‍යතාවය එන්නේ එන්නේ නැති වෙනවා. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දැම්මට පස්සේ කිසිම වස්තුව කිසිම අනන්‍යතාවයක් නැහැ. ඒක තියෙන්නේ සමාන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තමයි. ඒකෙන් තමයි ඕනම එකක් හැදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පේනවා අපි මේ වගේ ආකාරයට එක එක කන්ෆිගරේෂන් වලට ආපුවම එක එක නන්දුන්නට ඔක්කොම හැදලා තියෙන්නේ මූල ශක්තිය. ඉතින් එතෙන් ආවට පස්සේ මේ අංශු බවටපත් වුණාට පස්සේ ඒගොල්ලෝ දැකලා තියෙනවා අංශුවට තැනක් සහ විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා කියන්නේ. ශක්තිය බාටපත් වුණාට පස්සේ ඒක නන් ලෝකල් තැනක් නැහැ. ඊට පස්සේ ඒකට බරකුත් නැති වෙනවා. ඉතින් මේ වස්තු ඉඳපු ගමන් ශක්තිය වෙනවා, ශක්තිය ඉඳපු ගමන් වස්තු වෙනවා. යෝගාවචරයවතෙන් යනකොට බුදුරජාණන්සේ කියන්නේ රූප සංඥා කියන අදහස. රූපේ නිකම්ම බොඳ වෙන්න පටන් ගන්නවා. සංඥා බාටපත් වෙනකොට මේක ඇත්තක්ද? උත්සන් ශක්තියක්ද වස්තුවක්ද හිතා ගන්න බෑ. ඉතින් ඒක හරිය බයක් එනවා. ඉතින් අපි මෙතෙක් කළ හදාගෙන ඉඳපු ඔක්කොම බිඳිලා යනවනේ. හැබැයි බිඳිලා ගියාට විසිරලාම යන්නේ නැහැ. going to pieces without falling apart කියලා කියනවා. ඒ වෙලාවේදී අර ඇඬෙනවා. එහෙම නැත්නම් හුස්ම ගන්න බැරුව යනවා. ඒ මොකද මේ බලහනින්න හැම එකක්ම බිඳිලා විනාශ වෙන්නේ නැහැටි බිඳිලා විනාශ වෙන්නේ ඉස්සලා වෙන්නවා. ඉතින් එතෙන් තමයි ශ්‍රද්ධාවත් අවශ්‍ය වෙන්නේ. නැත්නම් ශ්‍රද්ධාව ගාක් ඕන වෙන්නේ එතෙන්. ඒකම සීලය අවශ්‍යයි එතෙන් යනකොට. සතිය අවශ්‍යයි. ඒකට පේනවා. මේ බලපු දේ ලං වෙලා බලන්න බලන්න අංශු ගතිය, බිඳෙන ගතිය, විචිතුරු ගතිය, විචිත්‍ර ගතිය වැඩි වෙනවා. ඈත් වෙන්න වෙන්න ඒකකක් වෙනවා. එක්ක ගෑණියෙක් එක්ක පිරිමියෙක් එක්ක පණතියෙක් එක්ක පණතියෙක්. එනිසා මේ සමීපත දර්ශනය සහ දුරස්ත දර්ශනය අතර zoom in zoom out දෙකේ තමයි මේ භෞතික විද්‍යාව ඇත්තක්ද නැත්තක්ද කියන එක තේරෙන්නේ. නැත්නම් මේ අපි බලහනින මේ භෞතික ලෝකයේ ඈතින් බලන සාකල් තියෙනවා. දැන් ලං වෙලා වල්පු ගමන් ඔය ඕනම දෙයක තියෙන්නේ ශක්ති පුංජ විතරයි. නැත්තම් ක්වොන්ටම් විතරයි. ඉතින් ඒක දකින්න අකමැති නිසා අපි එළිය බලාගෙන ඉන්නවා. අකිල බලන්නේ භෞතික විද්‍යාවෙන් තුරේක්ෂ දාලා අන්වීක්ෂ දාලා බහුල බාහිර බල බල ඉන්නකම් අපිට ගොඩාක් අධිත අවකාශ දේවල් ගැලැක්සිස් බල බල ඉන්න පුළුවන්. ඇතුළට ගියොත් ඕක වෙන්නේ. ඔය වෙන් වෙලා පෙන්වන්න ගන්න. පින්නපු ගමන් ඒ කෙනාට මේ ජීවිතය කියන්නේ විද්‍යාවක්ද මැජික් එකක්ද හිතලුවක්ද යථාර්ථයක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒකයි. එතෙන් ගියාට පස්සේ උගව දෙනෙක් මිනිස්සුෙකුට ඉන්නහට යන්න බෑ කියන එක තමයි කිව්වේ. ගෞතම සිද්ධාර්ථ තාපසතුමා හිතුවා මේකේ සත්‍ය හොයන්න ඕනේ. මේකේ කුසලතාවයක් තියෙන්න ඕනේ ජීවිතේ නැති වෙන්නේ මම ඒතියෙදි මම යනවා මේක අතට කියලා. ඒකට තට්ටු කරා ගිහිල්ලා. ඒ ද්‍රව්‍ය අද්‍රව්‍යයට මැවෙන තැනද අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට මැවෙන මේ ට්‍රාන්සිෂන් එක වෙන තැනදී උන්ට සද්ධාවෙන් උන්ට සීලේ උන්ට සත්‍යයෙන් බලයෙන් උඩපල සම්පූර්ණ හේතුඵල ධර්මය. ඉන්ටපු ගන්තව්‍ය වෙන දවන් සත්‍ය ශක්තිය. ඔය මමේ කිසි සම්බන්ධයක් නැහැ. මේක බුදුරජාණන් කිව්වේ අද්දුවතෝ කියලා. අපි ලෝකේ කරකිනකොට උත්තර ද්‍රවයට ගියොත් උත්තර ද්‍රවයේ කරකෙන්නේ අන්තිර ඔක්කොම කරකිනවා. එනිසා කියන ධ්‍රුවය කියලා කියනවා. ස්ථාවර ධන කියලා. නමුත් මේ අංශු බලනකොට ඒ අංශු අතර මධ්‍ය ලක්ෂයක් නැහැ. අද්දුවතෝ. ඒක නිසා මෙතන මුල් කරගෙන නැති කරකෙන්නේ කියලා මධ්‍ය ලක්ෂයක් කියවොත් ඔය අංශු වල නෑ. හරියට ටීවී ස්ක්‍රීන් එකේ ඩොට්ස් හදන වෙලාවක්. පුරාවට සමානව ඩොට්ස් හදනවා. ඒ ඩොට්ස් වලින් තමයි ගෑනු පිරිමි හැවෙන්නේ. channel එක පොඩ්ඩක් අල්ලන්න බැරි වුණොත් ඩොට්ස් හැපෙන්නේ. එතකොට වමනෑ. එතකොට අපිට ටෙලිවිෂන් එක අල්ල උසල ගන්න දෙන පොළොවේ. ඉක්මනට channel එක හදාගන්න channel හදාගත්තයි කියලා කියන්නේ කාමයට වැටුණයි කියන්නේ. ඊට පස්සේ කොල්ල කෙල්ල වටේ මල් ගහ කරගෙන ඇවිදිනවා දුෂ්ටය පැත්තකට බලන ඉන්න ඕන්න චිත්‍ර කතාව බෑ. අර dots තියෙනකොටම වෙන්නේ. ඉතින් dots වලට ගෙනියනවා භාවනාවේදී විපස්සනාවේදී ඇත්තට විපස්සනා නෙවෙයි කවුරුත් කවුරුත් තෙන්ද යනවා ගියා වගේ නේ ෆාස්ට් ෆෝවර්ඩ් දාලා රිවර්ස් එකේ ආපහු එනවා. ඒ වෙලි වල අත ගාලා බලනවා. සැට් එක ඉඳ ගන්නකොට තිබුණ එක තියෙනවද කියලා. නැත්තම් මේක නැතුව තියෙන ගෙදර ගියාම නරපනවන්න මොනවද පෙන්නන්නේ. ඉතින් මේක නොදකපු කිසිම කෙනෙක් මේ ස්වභාවය නැහැ. කිසිම කෙනෙක් හිතන්නේ ඒක නිවනට මාර්ගය කියලා ඒගොල්ලෝ යන්ත්‍රයක් දාගන්නවා අතට පිළිත් මුලක් ගැට ගන්නවා නැත්නම් සෙත් කවියක් කියව ගන්නවා මොකක් හරි අනතුරක් වගේ මොකක් හරි මේ භූත දෝෂයක් වගේ කවුරුහරි හොල්මන් කරලා වගේ මට ඉඳපු ගාම මේ තීරම නිකන් කැඩලා කැඩලා යනවා කියන්නේ. ඒ සමනස් ලෝකේ කවුරක්වත් නැහැ. ඕක නොදන්න කෙනෙක් නැහැ. ඔය විද්‍යාවත් ගියේ විද්‍යාවත් යන්නේ බුද්ධජනස කියූපේක තමයි ඒක හිමීට මිට වට කර කර අල්ලන්නේ. හොඳලා හිතන හොඳලා හොයාගත්ත දේවල් කියලා. ඒ ඔය අන්වික්ෂණින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ පේන දේට බුදුහමරෝකේ කියනවා ඒගොල්ලෝ. මම දැක්කා වාගේ. භාවනා යෝගාවචර දැක්කට පස්සේ කවදාකවත් හිතන්නේ මේ ප්‍රගතියක් කියලා. කවදාකවත් හිතන්නේ මේක මේ කෙලෙස් අඩු තත්ත්වයක් කියලා. යෝගාවචර හිතන්නේ පය පැකිල්ල වැටුණා. මොකක් හරි භයානක දෙයක පෙර නිමිත්තක් කියලා අපහු වෙනවා. ඉති බුදුජානනාචියත් කියන සද්ධාවෙන් යන්න සීලයට යන්න සතියට යන්න අපේ ලොකු සංජින්න ඉන්න කාලේ කියනවා ලෑස්තිලා යන්න බලන්න ඉන්න ඔකට මොකද වෙන්නේ කියලා. ඒ කිසිම තැනකට කිසි වගකීමක් ඕන මේන්ටේන් කරන්න ඕනේ නැහැ. ඒක ඒක විසින් යනවා. 100ට 100ක්ම මේක හේතුඵලයි කියනකොට මෙතනම නැති වෙනවා. මෙන්න මේකට මම මොකක් කර සම්බන්ධයක් තියෙනවා කියලා අත දාන්න යනකොට මම මෙතන මතුවේ. මාන්නේ මතුවේ ඒ නිසා අරකට යනවා මේකට එනවා. අරකට යනවා මේකට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මමයා ඉන්න තැන නියම gedara කියලා දැන් හිතාන්නේ. කවදා හරි අරක තමයි නියම නිවහන කියලා. හැබැයි නිවහන කියලා තේරෙනකොට මම හිතියත් නැතත් අවලංගු කාශයක් වඩපත් වෙනවා. ඉතින් ඉතින්ද යන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. ලෑස්තිලා ඒක අදාහ ගන්න පුළුවන් මනසකට යනවයි කියන එක ඒක උපයාගත්තට අරසකරන ධන්‍යයක්. මොකද ඒකට ද්වේෂ කරනවා. ඔය හරි කම්මැලි එක නේ ඒක ධ්‍රුවයක් නෑ. මධ්‍යන්ත ලක්ෂයක් නෑ. නිකන් ඔක්කොම දෙල්දරුම් කාලා තිනවා. ඒක නිසා ඒක දැකපු කෙනෙක් ඒක භාවනා ප්‍රගතියක් කියලා දැකපු කෙනෙකුට ආයේ මතනයක් ප්‍රශ්නයක් වෙන්න බෑ. ඔය මරණදී වෙන දේ ඊට කලින් දැකලා තියෙන්නේ. මෙයා මේ තියෙන ඔක්කොම විසිරියන විසිරියට අපවෙකට වෙනවා. ඉතින් අපි විසිරි ගිය වෙලාවට හරි බයක් ඇති වෙනවා. සමහරවිට පිස්සු හැදෙනවා. සමහරලාට පිහිපත නැතුව යනවා. ඉතින් නිකමට හිතන්න බුද්ධ ශාසන නැති කාලේ કોઈ පරිශ්‍රණය කරලා ගියොත් මොකද වෙන්නේ කියලා. මෙච්චර බුදුරජාණන්සේ මැප් එක ඇඳලා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා මාර්ග සලකනු දීලා අපි ඒ ෆාස්ට් ෆෝවර්ඩ් දාලා ෆාස්ට් ෆෝවර්ඩ් නේ ෆාස්ට් බෑක්වර්ඩ් දාලා දුවගෙන ඉන අපි බුද්ධ ශාසනයක් නැති කාලේ ඔබ දැක්කනම් ඔය ඔය දර්ශනය ඉතින් අල්ලා ස්වාමි දරුවනේ අල්ලාහ් අක්බර් දැන් ඒව කියන දෙයක් නෑ. බුදුරජාණන්සේම කිසිම කෙනෙකුට කිසිම හවුහරණක්වත් දෙන්නේ කියන්නේ උඹලට ශ්‍රද්ධාව නෑ. උඹලට උඹලගේ සීලය සකයි. උඹලට උඹලගේ සතිය සකයි. ඒ නිසා ඔන්න ප්‍රතිපල බාර ගන්නවද නැද්ද? ඒ නිසා මේක නොදකපු කවුරක්වත් නැහැ මේකට පෞරුෂත්වයක් නැහැ අපිට මේක ප්‍රගතියක් කියලා හිතන පෞරුෂත්වයක් නැහැ අපිට මේක කෙලෙස් නැත්තක් කියලා හිතන පෞරුෂත්වයක් නැහැ අපිට මේක 100 100ක්ම හේතුඵල ධර්මයක් කියලා හිතන ඉතින් ඒ නිසා අපි මේකට සමීකරණ මේක සමතේද මේක විපස්සනාද මේක ඉදිරි ගමනද මේක පස්සේ ගමනද ඔය තත්ත්වදී කාලය කියලා එක්කුත් නැහැ දේශය කියලා එක්කුත් නැහැ ඔක්කොම ඒ මූල ප්‍රභව ශක්තිය වලටපත් වෙලා ඉවරයි ඒක දිහා බලන්න නම් මෙතන සෙන්ටර් එක දිවිලා යන්න ඕනේ. ඊගොසෙන්ට්‍රික් සෙන්ටර් එක නැති වෙන්න. සෙන්ටර් එක තියෙන තාක්කල් අපි බලන්නේ ඒක පිට මේක ඇතුලේ කියලා. එතකොට ඒක හැබෑනි වහින කියලා තේරුම් ගන්නවා. ඒ නිසා මෙතන තියෙන්නේ සද්ධාවේ අඩුකමයි, සත්‍විලේ අඩුකමයි, සතිය අඩුකමයි. අනිත් දවසේ මම ඒක ලෑස්තිලා යනවා කියලා යන්න ගිය දවසේ බලනකොට ඕක උච්චතම නිකන් මීදුමක් අස්සෙන් යනවා වගේ හැප්පෙන්න මොකක්වත්ම දෙයක් නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ තමන්ගේම භාවනාව පිළිබඳ විශ්වාසය ආත්ම විශ්වාසය ඒ වගේම බුද්ධ ශාසනය තියෙනවා ශාසනයක් නැති කාලෙ මොන විදිහකට ඔතෙන්ද ගියයි කියලා හැඟීමක්වත් ගන්න බෑ ඉතින් බුදුරජාණන් අපි ඔක්කොට මේකට අවශ්‍ය කරන්නා වූ විශ්වාසය තියලා තියෙනවා ඒක නිසා කිනා සුකෝ බුද්ධානම් උපාදෝ බුදු කෙනෙක්ගේ පහළ වීම සුඛයක් අපායට සුඛයක් නමුත් සුඛේ වැඩිම තේරෙන්නේ මෙතෙන්ද ගිහිල්ලා අනේ මේකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා. ඒ වෙලාවෙදීම බුදුන් කෙරේ ශ්‍රද්ධාව වගේ මේ සංසිද්ධිය කෙරේ ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒ මනුස්සයා නෙවෙයි නැගිටින්නේ ඊට පස්සේ. ගිය මනුස්සයා නෙවෙයි නැගිටින්නේ වෙන කෙනෙක් නැගිටින්නේ. අන්න ඒ වගේ ජීවිත විපර්යාසයකට ලෑස්තිද නැත්නම් gedara කට්ටියත් එක්ක නරපණුවත් එක්ක ඉන්නද ඒකෙදි එක එක නැගිටින්නෝ තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වාර්තාව මගේ මේ දිගේ පළමු සමතහන් වාර්තාව වේ. දොතක් නැත්නම් සමා කමක් කරන තේක්වා. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ඊයේ ධර්ම දේශනාවට පසු පරයක භාවනා වේලාවේ මහත් සංහන අධ්‍යක්ෂින් ලැබුවේ. සුවපහසුව වාඩි වී දැස් වසා කය දෙස සිත යොමු කරමි. පරයන්ගේ සඳහා වාඩි වී ටික වේලාවකින් යනතුරු ආශ්වාස ආශ්වාස ප්‍රශ්වාස දෙක සිට යොමු කරන සැටි සිටි අතර පසුවේ තුනී වී ගියේ. ඉන්පසුව කල්පන අන්ධකාර පෙරස් පෙරසක් මා ඉදිරියේ දිස්විය. අතරින් පතර ඉතා කුඩා මල් මල් වෙලි නිල් පාට සහ රතු පාට ආකාර හා විදුලි කෙටි වැනි එලි දිස්විය. ඒ හැදී කොට අන් සියලු දේ අත්හැරිය. මා ඒ දෙක ටික වේලාවකින් බලා සිටිමි. කෙලින් වේලාවක් දැයි කිව නොහැකි අපේ විනාඩි කෙටෙක් වේලා කෙටෙක් වේලා කෙටෙක් වේලාවක් දැයි කිව නොහැකි අපේ විනාඩි 15ක් 10ක් විය හැක මේ අතර මගේ ආශ්වාස ප්‍රශ්වාසන මට අතරින් පතර දැනුණු අතර ආශ්වාස කොටස් දෙකකට මතකට ප්‍රශ්වාස කොටස් දෙකකට වශයෙන් කොටස් හතරකට බෙදී ඇති ආකාරයෙන් දැනුනි මේ වෙනි අත්දැකීමක් අද පළමු අවස්ථාවේදී වර්ණ නැතින අකෘතයක් වෙන පදයක භාවනාවේදී මෙම අත්දැකීම ලැබුණේ. එමෙන්ම මා දීනදී ඇති අනිවි දැනුම අතර නිරායාසයෙන්ම මා කඩ කෙලින් කෙරුණේ. එහෙත් මෙය මා ඉදිරියේ දැක් ඉස්සෙන තිරයට බාධාවක් නොවුනි. මෙසේ කිහිප වතාවක්ම වරක්ම තුනක් හතරක් ලීනමී ඇති මා නිරායාසයෙන්ම කෙලින් විය. මා හිතනුවේ ලිහිණ වීම නිසා කොන්දේහා වේගයේ පෙදෙනවා. ඇති කළ වේදනාව මෙසේ කෙලින් වීමට සුදුසුන් බවය. ඒ කිසිම වේලාවක එය මට බාධාවක් නොවුනි. කෙලින් වූ පසු පොන්දේ වේදනාව තනින් දැනුණු අතර නැවතත් නොදැනී ගියේ. වයසකින් එළිය නොදැනී ගියේය. මා ඉතා කප්පි සිටින් තවසුරුවේ දැන් ඇයක වේලාවක කෙටි වී ඇතිසේවි. අපහසුතාවය කල්වි ඇති අතර වේලාව ඉක්මනින් ගෙවන ආකාරයක් දැනේ. මීට පෙර භාවනා අවස්ථාවල හා මෙම වැඩමුළු ආරම්භයේදී සීලුව නැවතත් නාටවන තෙක් රොහිස්සීමෙන් බලා සිටියේ. දැන් එසේ නැත. ගරු ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. කොහොමද නිදුක් නිරෝගී සුව ලැබේවා. කොහොමද පතන ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධ වෙත්වා. විත්ති පූර්වට නොකැඳවන ලෙසට කරුණාවෙන් ඉල්ලමි. බැඳපු අලුත ඔහම හිටිනවා හැබැයි. ඔය කාපු ගාම ඉතලම පුදුමාකාර ලතුටක් යන ටික දවසක් ගියාට පස්සේ ඕකත් නියම් පුස්පාන් කරනවා වගේ ආයෙත් ඔය ගාලක් නැතුව යනවා. ඊට පස්සේ තමයි ඊගා මට්ටමට යන්නේ. ඒක නිසා හැම වෙලාවෙම භවනා කරනකොට අපි ඒ අලුත් මට්ටමකට යනවා ගියාට පස්සේ ඊට පුදුම සතුටක් පුදුම බර නිදහසියක් පුදුම හැල්ලුවක් පුදුම අධිෂ්ඨාන ශක්තිය පුදුම චිත්ත ශක්තියක් එනවා ඒකට වෙනවා මේක පොඩි ළමයෙක් වනු ගන්නවා තරම්වත් දිනුවක් නෙවෙයි මේ ඒ වුණාට අර හිතපු සංසාරයකක් ආවත් එක බලනකොට මේක ලොකු දෙයක් හැබැයි එතන අතර වෙන්න නරකයි ඒ අධිෂ්ඨාන අධිෂ්ඨාන ශක්තිය ඉදිරියට යන්න ඕනේ ඉදිරියට යන්න යන්න පේන පටන් අර ගන්නවා මේක ඉදිරි ගමනට සුභාසින්ත නැම් මංගලාවතරණයක් ඉදිරියට යන්න ඕන. ඒ වගේම රචනයේ පුරාට කියලා තියෙන මේ ලීන වීම කියන එක වැරදි අර්ථයකින් මට වෙන්න පාවිච්චි කරන හිතයි ලීන වෙන්නේ. ඒතකොට කය වැක්කිරීම හිත වෙනවා. හිත ලීන වෙනවා කියලා ඒක අධිෂ්ඨාන නිරීක්ෂණ ශක්තිය අඩු වෙලා යනවා. ફોකස් එක නැති වෙනවා, බ්ලර් වෙනවා. එතකොට තමයි ඒකත් එක්ක තමයි කය ඔය මේ ඉරියව පවත්වා ගන්න බෑ වැක්කෙන ගත්තට පස්සේ නිසා කයේ ලීන භාවයක් නෙවෙයි මෙතන කතා කරන්නේ හිතේ লীන භාවයක්. ඒක අර හරියට එල්ලෙච්ච හිතට හිතට කියන වචනේ අනිත් පැත්ත. එදින පියක් මොට වුණා වගේ. එහෙම නැත්නම් තීව්‍ර ප්‍රනීත හිත දීන භාවයටපත් වෙනවා. නිලීන වෙනවයි කියලා කියනවා මේක. ඒ නිසා ඒ පොඩි පොඩි වහදා ගන්න කෙසේ නමුත් මේක ලොකු ඉදිරියට යන්න ලොකු අදිෂ්ඨාන ශක්තිය. හැබැයි මේ මේ මගේ කරගන්න යන්න එපා. මේක මට හම්බෙච්ච දෙයක් මම උපයගත්ත දෙයක් කියලා. මේ ගමන යනකොට හම්බ වෙන එක හැතැම්ම කරනවා. නමුත් මේකෙන් තව ඉස්සරහට යන්නේ යනකොට ඊගාවක දකින්න කියාවි එදා මම මෙච්චර උනන්දුනාට සතුටු වුණාට දැන් එකත් එක බලනකොට මේක මොනතරම් ගොරෝසු දෙයක්ද කියලා තේරෙන මට්ටමේ ඉදිරි ගමනක් මේකේ තියෙනවා. මේ ඒ දකින්න ජවනිකාවල කෙලවර කොහෙද කියලා කියන්න බෑ. බහමුදවා කෙලෝරක් නැතුව ඇරෙනවා. ඒ නිසා මේ යන්තම් අපි යන්තම් ඊට එළිය නගින්න ඉස්සලා යන්තම් වටපිට එළිය වැටිගෙන එනවා වගේ නිකන් අරුණ නගින වෙලාව වගේ. ඒක ඇත්තටම හරිම සුන්දරයි. හරි හොඳයි. නමුත් මතක තියාගන්න දීර්ඝ ගමනක ආරම්භය විතරයි මේ. ඒ නිසා මේක මම කියාගත්තොත් හේතුක නොලැබුණොත් පශ්චාත්තාප වෙනවා. ධෛර්යයට අදිෂ්ඨාන ශක්තිය තියාගෙන සහකරන කෙනාට ප්‍රතිඵල ලැබෙනවා. අන්නේ අදහසින් ඉදිරියට යන එකයි තියෙන්නේ. පළවෙනි මේ කමඨාන් වාර්තාවට පරණ බුද්ධ ශාසන වල කරලා ඇති යෝව. මේ ජීපුද්ධ ශාසනයේ පළවෙනි කමඨාන් වාර්තාව. මොන දේ බලන්නේ ඔක් කියව. මේ මාගේ ඔබ වහන්සේ කන්ට මාත්‍රවල මිත්‍රික්ෂි එකයි ඔබ වහන්සේගේ උපදෙස් පත්වනුව මම දැන් ඉතර ලෙස පටන් ගෙන පරියන්කේ දිනපතා හති භාවනාව සාමත්මක් භාවනාව මොකින් සතිය සමාධිය කරගෙන යන්නේ. කිනපත ශක්ති භාවනාව. ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව මොකින් සතිය සමාධිය කරගෙන යන්නේ. ආනාපාන කියන්නේ කියුන්නේ නැහැ කියලා. නිකන් සති භාවනාව කියලා. අයි කියන්නේ මුලින්දල මුලින්දල කියනවා. මේ මාර්ගයේ ඔබ වහන්සේ සමග හතරවන රිට්‍රීට් එකයි. ඔබ වහන්සේගේ උපදේශ අනුව මම දැන් මෙතන ලෙස පටන්ගෙන පරියන්කේ ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව පොදින් සතිය සමාධිය කරගෙන යන්න. ඊයේ උදේ සක්මන් භාවනාවේදී පොඩ සතියෙන් කරමින් සිටියේදී ඉදිරියට මුණ ගැසෙන යෝගී මට හැඟුණේ සංසාර ගමනේ නැවත නැවත මුණ ගැසෙන අන්තිම. සංසාර කෙටි හැකියන අයුරු දෙන්නේ ශරීර උත්සවාගෙන එයා සංසාරේ සැරිසරන අයුරු එවිටම කඩියෙක කඩියාගේ ශරීරය සොයාගෙන දුවන අයුරු මුතුවේ. එවිටම මට හැඟුණේ අපි සියලු දෙනා අපේ ශරීර කුඩු ඔස්වාගෙන දුවනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා උන්වහන්සේ නැවතිලා කියලා වරහණතුනි අනුරුලි මාලට කියපු දේ මතක් වෙනවා. ඒක ඔබට කියන ක්ෂණයක් මට ප්‍රශ්නයක් නැන්නා. එවිටම උන්වහන්සේගේ චිත්ත නැවතිලා යන මට හැඟිලි. එසේනම් මේ සංස්කාරයේ දුවන මාර්ග චිත්ත නවතාගත යුතුයි යන හැඟීම සතුන සිතට වැටුණා. ඉන්පසු තද සතියෙන්ම සක්මන් භාවනාව කර ඊළඟ පරියන්කේද තද සතියේ හොඳින් භාවනා කළා. මගේ තාක්ෂණය මේ විදර්ශනා ධර්ම අවබෝධයක් ගණේට ගත හැකිද? එසේ නැතිනම් අකුසල් රැකීමක්ද අහිංසක භාවනාවට කෙනෙහිල්ලක්ද? නිකොම්මේ වේලාවක් නැති කිරීමක්ද? මේ සිදුවීම සිදු වෙලා අවසానයි. එම නිසා වලිගේ මහාගෙන දාගලන්න හොඳ නෑ. කුමක් වුණත් දාගල් නෑ. එහෙත් එහෙත් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මතුවට මේවායි බැලීමට වහන්සේට නිරෝධී දීර්ඝාෂ පතමි. අපිට ලැබෙන ඕනෑම අත්දැකීමක් අපි වාර්තා කරන්න ගියොත් අපි රූපක පාවිච්චි කරන්න ඕන. නිදර්ශන පාවිච්චි කරන්න. උපමා පාවිච්චි කරන්න ඕන. මොකද ඇති වෙන දේ කවම කවදාකවත් කියන්න බෑ. ඉතින් ඒ නිසා අපේ බබාගේ භාෂාවෙන් වගේ කෙසේ කිචොල්ටයි කක්කවලටයි දෙකටම කක්කම් කියලා තමයි කියන්නේ. ඒ බබාලගේ ඇති. ඉතින් ඒකට දෙමාපියෝ ගහගන්න යන්නේ නැහැ. අකක්කම් කක්කම්. ඉතින් මේ වගේ මේක කියවන්න උත්සාහ කරනකොට තියෙන අපි දෙකේ පන්තියවත් නැහැ තාම. කියන්නේ sannivedanakin බලනකොට බිග්ිනර්ස් මයින්ඩ් එකක් ඕනේ. ඉතින් උංගව දැනේ කෝකට ලැජ්ජයි. කතා කරත් ඒ නිසා ඉස්සරහට යන්න බෑ. පුළුවන් තාලෙට මේක හෙලි කරන්න ඕනේ. හෙලි කරලා බලනකොට තමන්නම දෙනවා නිගහපා ගත්තා. එහෙම නැත්නම් මේ ਸੰතාරේ ආයේ මේ එකම දෙයක් මමාරා කෑමක් වෙන්නේ. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අනිවාර්ය ප්‍රකාශ කළ යුතුමයි. ඒක සඳහා උත්සාහ කරන උත්සාහ කරනට ගහයි බණි ලියා ගන්න හොඳ නැහැ කියලා කියාවි. එනමුත් මේ ප්‍රකාශ වෙන්නේ නැතුව ඒකට මොකක්ද කියන්නේ? ඒ කියන්නේ මේ යෝජනාව ඇවිල්ලා මේක ඉච්චිත වෙන්නේ නැතුව තමන්ගේ ගමනට අදිෂ්ඨාන ශක්තිය එන්නේ නැහැ. ඒක නිසා දන්න ක්‍රමයට ලියන එකයි තියෙන්නේ. ඉතින් ඒකේ හරි ලස්සන කෑල්ල ඔය අවුරුදු 10යි 6යි වගේ ළමයෙකුට ඔය කිසි ප්‍රශ්නයක් නෑ ටක් ගාලා ලියනවා. එයාට මේ ලැජ්ජා වෙන්නේ කියලා දෙයක් නෑනේ භාෂාව වැරදුනායි කියලා බැනන දෙයක් නෑනේ. වයසට ගියාට පස්සේ මේක හරිම ව්‍යාකරණය හරිම පිළිවෙලට ඇති දේ ඇති හැටියට ලියන්න උත්සාහ කරනකොට මොකක්වත් කරන්න බෑ. ඒකත් මාන්නයක් අපේ. ඒ නිසා හම්බ වෙන වෙලාවක වැඩි හිටියෙක් හම්බෙච්ච ගමන් කියන්න තමයි දන්න තරට කියන කද්දාක කවුරුත් වරදොල තේරුම් ගන්නෑ. හදනවා ඒකට කමන්නේ. දිගටම හදනවා. ඒ හදනකොට තේරෙන්නේ අත්මේ කතා කරන්නේ රූපක මාර්ගයෙන්. අපි කතා කරන්නේ උපමා මාර්ගයෙන්. අපි කතා කරන්නේ නිදර්ශන මාර්ගයෙන්. මේක මේකෙදි මෙහෙම නෙවෙයි එදිනදා කතාවෙත් ඉච්චරයි. ඒ නිදර්ශනේ උපමා උපමේය වර්ධව ගත්තොත් සංනිවේදනය වෙන්නේ නැහැ. ඒ නිසා හිත නතර කරන්න ඕන කියන මගේ මම හිතුවලු. ඉතින් හිත මේක හිතන්නේ එහෙම නැත්නම් හිත ඇත්තටම නතර වෙන්න බලාගෙන මේ කරන කතාවක්ද එහෙම නැත්නම් හිත කවදාකවත් නතර වෙන්න කැමති නැතුව මාව සතිය කඩන්න මට දෙන ප්‍රොපෝසල් එකක්ද කොට පෙරක දොරපුවාද හිතට ඇත්තටම ඕන තැන අතර වෙන කද්දාවත් නැහැ. කද්දාවත් නැහැ. පිට කිව්වනම් ඒකාන්ත පචය. ඒ නිසා මනෝපුබ්බංගම මනස කියලා දෙන මේ දේවල් ඇහුවනම් ආත පාත නැහැ. ඉක්මිටි හරිය වෙන සද්දක් නෙදේ. අද්දගෙන තේ ගමනක් තියෙනවා. අත්දකින්න දේ යනකොට හිත ඉස්සර වෙලා ඕ කොහොම නෙවෙයි අපි මෙහෙම කරමු අපි මෙහෙම නෙවෙයි මෙහෙම කරමු කියලා එයා ස්මාර්ට් වෙන්න හදන ඒක දැනගන්න කියන තියෙන්නේ කරත් පිටිපස්සෙන් තියන්න ගුණා ඉස්සරහින් තියන්න කරත් ඉස්සරහට යන්න දෙන්න එපා ගිය ගමන් ගමනක් නැහැ ඒ නිසා මේ හිතට කතා කරන්න යන්න ප්‍රශ්නයක් නැහැ නෙවෙයි ක්‍රිකට් යන ගමන් කමෙන්ටරි යනවා ප්‍රශ්නයක් නැහැ හැබැයි කමෙන්ටරි දෙන්න දෙන්න එපා ෆීල්ඩ් එකට ඌ අට්ටාලේ උඩ ඉන්නවා නැත්තම් ඌ මේකත් අවුල් කරනවා. අපි වෙලා තියෙන කමෙන්ටරි එක ඉස්සර වෙනවා ක්‍රිකට් පැත්ත ගැන. ඒ නිසා ක්‍රිකට් ගැන නම් ඕන කෙනෙකුට කමෙන්ටරි දෙන්න ගන්න. හැබැයි මේ දෙක දෙකේ අර ප්‍රත්‍යක්ෂ ඉස්සරහ කරගෙන යන්න ඔය හිත පුදුමාකාර ස්මාර්ට් පුදුම විදියට ඇවිල්ලා ගොඩ පෙරක දොරුකම් දෙනවා. ඒක හරියට ඒ ගොඩ පෙරක දොර ඔක්කොම අම්මා හොරාගේ අම්මෙන් පේනහනවා වගේ හොරා අම්මගේ පේනෙට කවදා හරි පේනද හොරා පුතා කියලා. පේනක් කියයි. ජපි යන්නේම හොරාගේ අම්මෙන් පේනහට. මේ හිතෙන් තමයි අහන්නේ. ඌ තමයි ඉන්න කට්ට වෙට්ට විත්තල එක්කන. පුත්‍රයාස කියනවා එපා පුතේ ඔය කතා අහන්නට මමයි ඔබට ලේකිරි කර දුන්නේ. ඔය බොරු කතා අහන්න යන්න එපා. ඒක නිසා හිතත් එක්ක වැඩ කරන මනුස්සයා කොහොමදත් වලිය හපාගෙන ඉන්නේ. ගලවන්න බෑ ඒක තද ඇබ්බැහිය. මො මෙතෙන්දි තේරෙනවා මේ ලක්ෂණ යනකොට මිනිස්සු යන්නේනකොට හිත ඇවිල්ලා කියනවා. බුදුහාමුදුරුවෝ නතර වෙන කියලා මාත් නතර වෙන්න. හ්ම් හොඳයි. එදී හරි. ඒක අඩු ගන්න report කරනකොට වෙන කෙනෙකුට කියදැයි උඹට තේරෙනවද හිතට කවදාකවත් එහෙම අවක් අදහසක් නැහැ හිත කියලා කියන්නේ ක්‍රියාශක්තියක් නතර උණයි කියලා කියන්නේ හිත නැතර වීමක් කරනවා ඒ නිසා හිත නතර වෙනවට කැමති නැහැ. ක්‍රියාශක්තිය නතර වෙන එක ක්‍රියාශක්තිය කැමති නැහැ. ඒ ශක්තිය නතර වෙනවට නතර වෙච්චාම අනන්‍යතාවය නැති වෙනවා. දියසුලියක් කැමති නැහැ නතර වෙන්න. දියසුලිය කවදාකවත් නතර වුණාට පස්සේ දියසුලියක් නැහැ. ඒක වේග කැවෙන්නයි කැමති. ඉතින් ඒ දියසුලිය කියනවනේ අනේ මට නතර වෙන්න හිටි කියලා දෙන්න කියලා. ඒ ඉතින් දැනගන්න ඕනේ මේ නැලවිලි කතාව. ඒ වුණාට මම මේ වැරද්දක ස්වරූපෙ නෙවෙයි කියන්නේ. මේක මේ වගේ අත්තරදී හදන්න නැතුව නැත්තම් බහතෝරන වෙලාවේ වචන වැරදියට කතා නොකර කද්දාකවත් වචන තේරුම් භාෂාව තේරුම් ගන්න බෑ. ඒකයි වැඩි හිතියන්න දෙවෙනි භාෂාව අමාරු. අපිටම කරන්න හදනවා. පොඩි කාලේ ගන්න නැහැ පොඩි කාලේ කොයි වැරද්ද වුණත් ඒක හුරතලෙට යන්නේ. ඒකට පළවෙනි භාෂාව ඉගෙන ගන්නවා අපි දන්නේ නැහැ. දෙවෙනි භාෂාව අමාරු. ඒ දෙවෙනි භාෂාව දෙමළ නම් පුළුවන්. ඔය දෙවන භාෂාව වැඩි ගණන් ගන්නෑ. ඔය මොන මොන වචන දෙයක් කියනවා ඉංග්‍රීසි කතාවට අම්මා උද්දෙක්කේ හිටියොත් ළඟ විනාශයි. ඒක රජා මරන්න බෑනේ. ඉතින් හරියටම කියන්න හදනවා. මරණකම් බෑ. මම දෙමළ ඉගෙන ගත්තකම මම දෙංගල ඉගෙන ගත්තී ඉස්සෙල්ලාම කුණු හරපට ඉගෙන ගත්තා. බය වෙන්න දැන දෙමළ ඉස්සෙල්ලාම කුණු හරපට ඉගෙන ගත්තා දකින් දකින්නට බයි. ඌ ගන්න මේක උන්තර දෙමළ දන්නවා. දෙමළ දන්නවා නෙවෙයි. අර දන්න හොඳම නැති වචන ටික කියනවා. කිව්වට පස්සේ අරුසරෙන්ද. ඉංග්‍රීසිත් එච්චර සුද්දට ගණන් අරගෙන ගන්නකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. සුද්දට හොම්බට දෙයක් දමලාලා සුද්දෙ බිම දාගන්න සයිස් එකට ඉංග්‍රීසි දන්නවනම් හොඳටම ඇති. ඒ වගේ ඔය භාවනා ඉගෙන ගන්නකොටත් වැරදුණයි කියලා යන්න ගියොත් මේ බුද්ධ ශාසනයකොත් ලැබිලා ඒක කියලා තියෙනවා අපේ සිංහල අටුවාවේ ඒකට නෙවෙයි බයලජ්ජාව කියන්නේ කියලා. ගුරුවරෙක් හම්බෙච්ච වෙලාවේදී ගුරුවරගෙන් ඒ දේ අහගන්න තියෙනකට නෙවෙයි බය ලැජ්ජාව කියන්නේ. මේ පවට ඇති බය. ආ පවට ලැජ්ජා. මේක අහිංසකමයි. ඒ නිසා අපි මේක හොඳයි කියාගෙන හැබැයි මේක අවධානය නෙවෙයි මේ විදිහට පුළුවන් තරම් ලියලා මේක සුද්ධ කරගන්න. සුද්ධ කරුවට පස්සේ ඒ අදිෂ්ඨාන ශක්තියෙන් තමයි ඊගා ඉස්සරහට යන්නේ. ඒකෝටි ඊගා මට්ටමට. මේක ප්‍රකාශුනේ නැත්තම් පදනමක් එන්නේ අර පිකප් බෝඩ් එක නෑ ඒකට. පිකප් පිකප් එක ගන්න බෝඩ් එක නෑ ඒකට. සබ්බෝධි කියලා එකක් තියෙනවා නිකන් රෝණිය මා ගෙට්සෙට් කියනකොට ඉන්නේ යන්න බලන අන්නේ වගේ පිකප් බෝඩ් එක වෙන්නේ ඉන්ටර්විව් එක තමයි ඉන්ටර්විව් එක හොඳට ගියා නම් පහුවෙන්ද භාවනාවට බහින්නේ හරිය අදිෂ්ඨාන ශක්තියකින් හරි අපි යනවා ඊගාට අවුරුද්දේ ස්වාමීන් වහන්සේ මුල කර්මස්ථානයේ ආනාපාන සතිය වශයෙන් සමාගෙන භාවනා කරන්නේ වේදනාවන් පස්සනාවට හිතේ මුලින්ම දිලතු අධ්‍යක්ීම සරහන් කිරීම කැමැතියි හැත් ඇතිවීමට කලින් උදේ සියුම් හතර ගතියක් ලෙස අනිදි වේදනාවක් ඇති වේ. එතන සතිය පිහිටුවා ගත හැකි නම් කහින මට්ටමට සත්‍යයේ පෙරලීම බලපා ගත හැකි බව අද්දුටු වේ. මේ ආකාරයට වාද ගණනාවකදී නිශ්ශබ්ද සාමරේ ආරක්ෂා කර ගැනීම හැකි වූ බව සත්‍යයෙන් සංකල්ප කරමි. ඔබ වහන්සේට කියමු ස්වාමීන් වහන්සේලා ඇතුළු සංවිධායක පිරිසකට පරම සැලකීම උදා වේවා. මේක හොඳට බලන්න ඒ උග්‍රේන කැක්කම ඒ උග්‍රේන ඒ ඉච්ඡක යට කෙරුවොත් මේ විතර හොඳවට බලන්න. එතකොට කඳුළු ගලලා දාඩිය දාලා නිකන් මුඩු ඇඟ පුරාම ඕජාව කරනවා වගේ එන්න පටන් ගන්නවා. ඒක පාට කැස්සොත් ඒක ඉවරයි. නැතුව මේක හරහා යන්න ගියොත් ඒකා වගේ මේක ඇතුළේ වෙන විශාල වැඩ පිළිවෙලක් තියෙන නිසා ඔය පටන් ගන්නකොට ඔය ප්‍රේමය හොඳයි. හොඳට බලන්න. සමහර වෙලාවට හිතෙනවා එතකොට එයාට දීර්ඝ වැඩ පිළිවෙල බලනවා වෙනුවට අවශ්‍ය වෙලාවට හොඳට කටට මාපලයක් තියලා කයින් එක හොඳද මං කියන්නේ ඒක හොඳයි කියලා ඒ වුණත් මේ සිද්ධිය බලන්න එක්කාවක් එන්න හදනකොට කැස්සක් එන්න හදනකොට කිවිසක් කිවිසුමක් යන කවදාකවත් අහම්බයක් නැහැ මුලමෙද තියෙනවා ඒ මුලමෙදාක බලනකොට මේ මේ පරිවෘත්ති ක්‍රියාවක් මේ යන්නේ මම කහිනව නෙවෙයි ඒ කැස්සයි ලව් එකයි වළක්වන්න බෑ කියනවනේ. ලව් එකකට කයිපන්නේ. ගන්න. ලව් කැස්ස කියලා තියෙන්නේ. ඔය දෙක එකක්වත් නැතර කරන්න බෑ. බොරු නිකන් බොරු කරන්න එපා. හොඳට බලන තව බලන්න. මේක හොඳ නිරීක්ෂණයක්. නමුත් බලුවොත් තේරෙවි ඒ ඔක්කොම මෙහෙම ඇවිල්ලා ලස්සන බෙල් ෂේප් කවුව එකක් තියෙනවා. ඩර්ට් ඇවිල්ලා කැඩලා. ඕනනම් මමයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕන නැත්තම් මමයා සම්බන්ධ කරන්නේ නැතුව මේ පරිවෘත්ති ක්‍රියාව දිහා බලන්න පුළුවන්. දැන් මේ මේ මොනවාද බබා කහින්න හදනකොට අම්මා කහින වෙලාවල් දැකලා තියෙනවා. ගාලා අම්මා කහපෙන්න පොපාට. අපි දරුවට අම්මට තේරෙනවා මේ දරුවට තියෙන මේකයි කියලා යාර කරලා පෙන්නනවා. කහපම් මේකයි කියලා. අනිවාර්යයෙන් මේ බඳ භාවනා මේ ශරීරයේ තියෙන වැඩ මම කරට ගත්තට බොඩි නොලෙජ් එකේ 100%ක්ම නොලෙජ් එක තියෙනවා. මේ එක පැත්තක්. ඒ නිසා කැහිල්ලට කහනවට කහිනවට විරුද්ධයට මේක නිකන් අමාපැණියක් වගේ තේරෙවි. හැබැයි උත්තරේ උත්තර නෙමෙයි තියෙන රේඩියෝ විතරේ විශාල දැනුම් සම්භාරක ආරම්භය විතරයි. දිගට නිරීක්ෂණය කරන්න. ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න තාක්ෂණික ස්වාමීන් වහන්සේ. ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව සානුව නූපන් අකුසල් නූපදවීම යටතේ හිත පිට යාම. සම්දේ සත්‍ය. හිත ආපසු ගැනීම. ගෝචර භූමියක නිරෝධ සත්‍ය බව පැහැදිලිය. මගේ ප්‍රශ්නේ උපන් අකුසල් බැහැර කිරීම, දෙක උපන් කුසල් වැඩිදියුණු කිරීම, තුන නූපන් අකුසල් ඉපදවීම, නූපන් කුසල් නූපන් කුසල් ඉපදවීම. නූපන් කුසල් ඉපදවීම. සම්මා දීර්ඝය ඉහත කරුණු සංහා ඉහත කී උපක්‍රමයේ යොදාගත හැකිද? දෙක නොයේකේ නම් නිහඬකී කර්ම තුන සතුරාගේ සත්‍යයට සම්බන්ධ කර හැකි ආකාරයක් තිබේද? එසේ නැත්නම් නිහඬකී කර්ම සංඛාර වෙනස් උපාය මාර්ග තිබේ නම් ඒවා කෙටියෙන් පැහැදිලි කර දෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් නිවන් සුව ලැබේවා. මන්ට මං හිතන්නේ අංග සම්පූර්ණ උත්තර දෙන්න වෙයි කියලා නූපන්න කුසල නොයිපද වීම සඳහා විරිය සංවර කියලා කියනවා. උපන් අකුසල් දැන්ටමත් හිතේ තියෙන අකුසල් නැති කිරීමට සති සංවරය කියලා කියනවා. නෝපන් කුසල් ඉපද වීමේ ශක්තිය මං හිතන්නේ සමාධි සංවරය. ඊට පස්සේ උපන් කුසල් දිනු වැඩි කරගැනීම සඳහා ප්‍රඥාදි වශයෙන් සංවර විනය හතරක් අපේ පොතේ සඳහන් වෙන එක විසුද්ධි මාර්ගයේ කිව්වොත් ඒක හරියටම දැනගන්න පුළුවන්. හැබැයි ඒක ඊටාමත් වැදගත් දෙය තමයි විරිය සංවර සහ සති සංවර. විද්‍ය සංවරය තමයි නෝපන් නක්තර නොයිපදීම සඳහා චන්දන් ජනේති වායමති විද්‍යං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදාති කියලා ඒකෙදි කියනවා මේ සතර සම්‍යක් ප්‍රදන් වීදියේදී මේ එක විදිහට සමාධිය කරන උපස්ථානයක් වගේ. ඒක තමයි අපේ අඩු කියන්නේ. මේ පින් කරන්න දැඟලුවාට නෝපන්න කුසල නොයිපති වීම සඳහා පව නොකර සිටීම සඳහා ගන්න උත්සාහය අතින් අපි තාම හිතලවත් නැහැ. අපි ඒක වළක්වන්න හදනවා හොඳ වැඩ කිරීම හරහා. ඒක විශ්වාස කරන්න බෑ. ඉස්ලාම් දැනගන්න ඕනේ first do no harm කියලා තමයි සොක්‍රටිස් පටන් ගත්තේ වෛද්‍ය සාත්‍රයේ. මොන්නම වෙදකමක්වත් කරවට ඉගෙන ගත්තේ නැතුව කමන්නේ කවදාකවත් කාටවත් හානියක් කරන්න බෑ. වෙදකමේ නාමයෙන්වත් කරන්න බෑ. තද ඉතින්ද ගිහිල්ලා ඉවරයි වෙදකම. සොක්‍රටිස් කියුවේ මූලික කිවිසුම නෑ අද. ඒක නිසා ඊට මීට වැඩිය හොඳයි පඬිතුයෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා එකක් තියෙනවා. අතිපඬිත වෙන්නත් එපා තියෙන එක එහෙ මෙහෙ කරන්නත් එපා. ඒක සඳහා ඉස්පීම තමයි විද්‍ය සංවරය. ඊට පස්සේ තමයි Tamanට තේරෙන්නේ ඒක වැලක්ුවත් හිතේ තියෙනවා මේ ජම්මාන්තරගත කර්මානුරූපව ඇබ්බැහි සහ රුචි අරුචිකම් එහෙම නැත්නම් පුරුදු අන්නේ පුරුදු ටිකේ ඉන්න පටන් මෙතෙක් කල් එක වසංගකන හිටියේ. එහෙම නැත්නම් ඒකට දවල් මිකිල රැඳන්නේ සෙල්ලම දාගෙන හිටියේ. දැන් සතියට අහු වෙන පටන් ගන්නවා මම මේ වැඩේ කරනකොට කල්ගත්ත තීන්දුවක් මයි ළඟ තියෙනවා. මේක හොඳයි. නමුත් එහෙමමද එහෙමමද කියන ප්‍රශ්නේ. අද මට ඇවිල්ලා තිබුණා ඊමේල් එකක්. ඒකෙදී ගුරුවරයා පන්තියට යනකොට ළමයි දෙන්නෙක් ගහගන්න. වැඩිමහල් උයි කියන කෑ ගන්නවා කෑ ගන්නවා ඔන්න බොහොම නතර වෙලා ගියේ. ඒ දෙන්න කියන ඌ තමයි පටන් ගත්තේ මෝ තමයි පටන් ගත්තේ කියලා. ඉතින් ගුරුතුමේ මේක උඩ බෝලයක් තියෙනවා. ඒ ළමයි කියන මේස දෙපැත්තෙන් දෙපැත්ත අඬුකොට ළමයි දෙන්නා කියනවා. මේස දෙපැත්තේ දෙපැත්ත බලා ගන්න කියලා. ඒ මැද බෝලයක් තියෙනවා. බෝලයක් කියලා කියනවා දැන් මේ මේස දිහාට හැරලා මොන පාටද පේන්නේ කියලා. මේ පැත්තේ නිකන සුදු පාටයි. මේ පැත්තේ නිකන කළු පාටයි. විශේෂ පන්ති ගන්නහන්නේ ඔය දෙන්න බෝලේ බලන්න නැතුව දෙන්න පැති දෙක මාරු කරන්න. මාරු කරලා බලන්න බෝලේ මේ පැත්ත කළු පාටයි පැත්ත සුදු පාටයි. එතකොට කියනවා උඹ ඔය කෑ ගැහුවට අනික් මිනිස්සයා කියන පැත්තේ පොඩ්ඩක් ඒ කකුල් දෙක ඒ සපත්තු දෙකට බහැර බලපන් කොහොමද වෙන්නේ කියලා. පොඩ්ඩයි ඉවසලා වැඩ කරපන්. ඉතින් අර දෙන්න රණ්ඩු කරපු නිසා ඉස්සලා මේ බෝලේක පළුව සම්පූර්ණ සුදු පාට ඌට වෙන්නේ සුදු පාට විතරයි. මේ පැත්තේ කාට කළු පාට විතරයි පේන්නේ. පන්ති ඉන්න අයට පේනවා දෙක. ඊට පස්සේ බෝලේ හරවලා පෙන්නනවා. ඒක පැත්තක් තනි කර කළු පාට පැත්තක් තනි කර සුදු පාට. ඒ බලන පැත්ත. ඉතින් අපි අර නිරීක්ෂණයේ අඩුපාඩුකම් තියෙන. ඒ කියන්නේ මෛත්‍රික රණ්ඩු වෙච්ච එක නා කොහොමදත් කරදි කියලා හිතාගෙන ඉතින් රණ්ඩු. ඉතින් අන්නේ වගේ සතියට මතු කරලා දෙන මේ අපේ මේ කාබට් එකේ යට තියෙන කුණු කියලා જાතියක් තියෙනවනේ. මේ කොච්චර අපි මප් කරාද? කාබට් එකේ යට තියෙන තාම තුනි දිවි වගේ එකක් වෙන්නේ නැහැ. අනේ ඒක උස්සලා බලන්න තරම් අපි ස්වයං විවේචනාත්මක වෙන්න ඕනේ. අනේ එදාට තමයි එදාට විතරයි කුසලයේ කියන එක තේරෙන්නේ. එතෙන් යනකම් අපි මේ පය බර වහයට පිටිකරහය බේත් බැඳීමක් කරන්නේ. හැම ආගමක්ම කරන්නේ ඉච්චරයි. මිනිස්සු එමියුස් කරනවා. කියවන්න මහල්ලා සාමෝද අනස්ට්‍රිමින් වේගේ කොච්චරක් මේ ආගම් වලින් මිනිස්සු අබින් කරනවාද කියලා මත් කරනවාද කියලා. කලියුත් පැත්තක තියේදී මොකක් හරි එකකින් පොඩ්ඩක් බබාට සබර සූප්පුවක් දීලා නලවලා කියනවා. බුදුරජාණන් වහන්සේ කරන්නේ ඒක ඇත්තට මේක තියෙනවා බුදුහාමුදුරුවෝ තියෙනවා ඒ කාලේ නම් තිබුණා දැන් තියෙනවා. පෙන්ලා දෙනවා කෙලෙස් නැති හිතකට බලපන් මොකද්ද වෙන්නේ කියලා. එදාට තේරේ කරන්න ඕන දෙයක්. එහෙම නැතුව මේ කතාන ඇදුනහම කහලා කහලා කහලා කහලා කහනකොට ජොලි තමයි. කසාන කහනකොට අන්තිමට හොදි බහිනවා. අමාරුයි. කුෂ්ඨ රෝගයක් වගේ. නිසා කවදා හරි අනුන්ට උදව් කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්නයක් දිහා බලන්න ඉස්සෙල්ලා කිලිස් නැති හිතක් කියන එක මොකද්ද කියන එක පොඩ්ඩක් අගයක් ආඩම්බරයක් කරන්න. ඊට පස්සේ කතා කරන්න. ඊට පස්සේ අනුන්ගේ ප්‍රශ්නට උත්තර ඇඟිලි ගහන්න යන්නේ. එහෙම නැත්නම් මේ තමා විසින්ම පනවගෙන මම තමයි මේව දන්නේ මමයි ලොක්කා කියලා තමන්ගේ ප්‍රශ්න මේ කෙලෙස් ගොඩක් කියන්නේ ජනුගේ හොයන්නේ නේ. ඉතින් ඔය වැටෙනවා සීල සංවරය මේ මොකද්ද මේ විරිය සංවර සති සංවර සංවර පහක් තියෙන ඇත්තටම ඒක එක එකකින් තමයි හැදෙන්නේ. අරදික අයින් කරාට පස්සේ කියන්නේ සති සංවරය සහ විරිය සංවර සත්‍ය සංවර දෙක කෙරුවට පස්සේ කුසලයමයි. අය වෙන යන්න දනන්නේ නැහැ. ඊට පස්සේ කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඊට ඉස්සෙල්ලා කරන හැටි ඔක්කොම කලවමත් කක්කයි කිරි. අරකගේ කක්කයි කිරි එකට කලවම් කරත් වැඩක්ම නැහැ. කිරි කලයා ගොම කඳුලයි. කොච්චර කිරි සුද්ධෙන් බෑවත් දේවත් වෙන්නේ ගොම කඳුලක් කරනොත් කිරි වලින් ගන්න දෙයක්. ඒ නිසා අපේගේ 50ට 50ට වැඩි. කක්කමයි කියන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා පොඩ්ඩක් සොලෝ එකේ අමු. ඊට පුදුුවන් තරම් බලන්න මේ කෙලෙස් නැති හිත කියන එක ආબોධ කරගන්න. ඒක හම්බෙච්ච දවසේ තේරේ මහමෝද මන්ත්‍රී අපිට දිවිනක් ලැබුණා. ඒක හම්බෙච්ච වෙලාවේ තේරේ ඒක දිනු කරගන්නේ කොහොමද නැත්නම් කුසලේ වඩන්නේ කොහොමද කුසලේ කියන්නේ මොකද්ද කියලා. ඒක ඒක කියන තරම් ඉවසිල්ලක්. ඒක කියන තරම් කරබැලීමේ ආසාවක් මිනිසුන්ට නැහැ. ඔක්කොටම ඕනේ ක්ෂණික ඉදියාව ක්ෂණික පොල් කෙටි 18 මාසේ කොස් ඉතින් වවන ඕ ගාලා ඉතින් ගෙටි අවසත් වෙන ඉතින් කන්නේම 18 මාසේ වනේ ක්ෂණික පොල් කෙටි ක්ෂණික ඉදියාව කන්න ගන්න කෙටි අවසත් සොලෝ එකේ යන් මම ජීවා කරත්ත කාර්යයා දෙවනි ධර්ම කාරණාව සම්මත ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ගෝහන්සේ ප්‍රකාශ කළ භාවනාවේ දියුණුවක් ලැබීමට නම් දැනට තිබෙන සීල අධි සීල භාවනාව අධි චිත්ත භාවනාව විය යුතු බව පරමාර්ථක අපට අනුකම්පා කර මේ වැඩි දුරටත් පැහැදිලි කර දෙන්න මේ ඉල්ලා සිටිමි. කෙරුවක් කරන්නේ. ඔව් හොඳ නරක දෙක ගත්තාම නරකට වැඩිය හොඳ හොඳයි. ඒක ඒක ආන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට ඒක කියලා දෙන්න දෙයක්වත් නැහැ. ඕගොල්ලෝ ඔක්කොම දන්නවා. අත හොඳයි වඩා හොඳයි කියනකොට අමාරුවෙන් හොයාගත්ත හොඳයි ගිලෙනවා නම් වඩා හොඳට යන්නේ නැත්තම් ඒ මෝඩකමට මොකද්ද දෙන නම? හොඳයි නරකයි කියන එකේ හොඳ ගත්තා. ඒක හරි. දැන් හොඳ තියේදී වඩා හොඳ පෙනෙද්දී ගන්න නැතුව අනේ මෙච්චර අමාරුවෙන් හොයාගත්ත හොඳ එහෙම ලීසින් අතාරින්න බෑ කියලා අර පරණහන මිටිය බදාගෙන ඉන්නකොට මේ වඩා හොඳ ඉදිරියේ හොඳ නොගැනීම සාහසික අපරාධයක් ඒක නොපෙන්නකම තමයි මේ පුත්තජනයාගේ තියෙන අන්ධකම. එයාට සීලය හොඳයි බෑ අදි සීලයේ තියේදී යන්නේ සමාධිය තියෙනවා අදි අදි චිත්ත භාජි චිත්ත භාවනා තියෙන්නේ නෑ නෑ මේත්ම දෙයි කියලා අර ඒකට බුදුජානකසේ දීලා තියෙන අර්ථය කියලා. ඒකට ඒ අර්ථය කොහෙද තියලා තියෙන්නේ? කාමාතේ පඨමාදීනා ဒုတိ ය අර්ථි උච්චති. තත් මාර්ථේන 10ක් තියෙන එක තමයි කාමී. අපි ඒක තමයි ආර්ය සත්‍ය විස්තර කරනකොට කියන්නේ සංසාරක බැඳෙන්නේ කාමිනිසයි කියලා. නමුත් ඒක හේතුකනේ කවදාකවත් සංසාරේ. ගොඩක් හේතු සහිතයි. නමුත් මේ පන්ති ලොකු මේක ආව නිසා උගෙනමින් කියනවා. දෙක අරතිය අධිකුසලයට කම්මැලිකම. ආගම කියන්නේ මෙච්චරයි. හැම ආගමෙන්ම කරන්නේ අධිකුසලයට කම්මැලි කරවලා මොනවා හරි ගෝසාවක් කරලා ගෙජ්ජි ටිකක් කොල්ලලා හද්ද කරලා සුවඳ කුරු ටිකක් පත්තු කරලා ගෝසාවක් කරුවට පස්සේ කට්ටිය කාලා දෙය ගන්නවා කල්ලාට. අධිකුසලට යන්නේ. අධිකුසලට ගියොත් ආගමනීය කායක ආගමික නාටකෙ ඉන්නත් බෑ. අද ඒක වේගෙන යනවා ලෝකේ හැම ආගමකම මේ එදිනදා වැඩ කරන හුදී ජනතාව භාවනා කරනවා. උන් ඒක මොකාවක් කියන දෙයක් අහන්නේ. අහලා වැඩක් නෑ මොකද අනික් පිළිස භාවනා කරන්නේ නෑනේ. ඒ නිසා භාවනා කරන ජනතාව ඉස්සරහට ආවට පස්සේ කවුරක්වත් ඇවිල්ලා කිව්වට වැඩක් නැහැ. මොකද මේ මනුස්සයා කිව්වොන දේ පාරගන්නේ තර්කයට. ඒ නිසා ද මොනම ආගමකටවත් <coughs> මුල් බහින කාලයක් නෙවෙයි. හැම ආගමකටම අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සත්‍යය පාත්තක්. අධි කුසලයේ කියන්නේ අධි සීලයේ කියන්නේ අධි ප්‍රඥා කියන්නේ ඔක්කොටම අවශ්‍ය කරන මූල බීජය තියෙන්නේ වර්තමාන මොහොතේ, ළඹ සිටි මොහොතේ. එතකොට සීලිය අධි සීලයක් වඩපත් වෙනවා. චිත්ත භාවනා අධි චිත්ත භාවනා පාඩපත් වෙනවා. ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා පාඩපත් වෙනවා. එහෙම නොවි එකතන තිබුණොත් ආශි බැඳෙනවා. ආගන්තුක උපක්ලේශ ගොඩාක් එනවා. ඒ නිසා හැම වෙලාවෙම බලන්න මේක නිකන් තියෙන්න දෙන්න එපා. මේක ගල පෙරලෙන්න අරින්න ඕනේ. පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැහැ. ඒක පෙරලෙන ගලට තමයි ඕපනයික කියලා බුදුහාම කියලා තියෙන්නේ. කොතනක හරි සීලය අල්ලගත්ත එකන අදිශීලයේ පිළිබඳව බලාපොරොත්තු වුණා. එයාගේ හිත සීලෙන් අදිශීලයට උපනයිනය කරනවා. අදිශීලයෙන් සමාධියට දාන සමාධියෙන් අදි අදිචිත්ත බාහන ඒකෙන් ප්‍රඥාව දාන ප්‍රඥා අදි ප්‍රඥා බාහන දාන එnde එnde එnde එnde එnde වැවෙනවා ගහක මුලක් වගේ හැම වෙලාවෙම ඕජාව තියෙන දිහාට වැවෙනවා ඒක සද්ධර්මයට කිට්ටු කරනවා සත්පුරුෂයන්ට කිට්ටු කරනවා වලක්වන්න බෑ. ඒ කියන මේ ගලක පැලිරක් දෙකේ පුංචි මුලක් බැස්සට පස්සේ ඒකට මුල් බහැල බහැල බහැල කල බලනවා. කලක් බලන්න කවදාකවත් මුලකට හිතන්නවත් බෑ මොකද කේශ මූලයක් කියන එක මුලක තාම තුනි ඒක සෛලිකයි. ඒකයි බහිනේ ඉස්සල්ලා. ඒක බහැල වෙවෙන්න වෙන්නේ ඊට පස්සේ ගල පලන තරමට යනවා. ඒක තමයි සජීවී ශාසනය කියන්නේ. එහෙම නැත්නම් ඉතින් ඔය මන් දැන් දන්නවා මයි ළඟ හරි මම තම මේක දන්නවා කියන අදහසට ආපු ගමන් අශීලිය අධිශීලයක් වඩපත් වීම නතර වෙන නිසා බුදුරජාණන්සේ ආසවට්ටාණිය කියලා ධර්ම හතරක් දේශනා කරලා තියෙනවා. ආසවට්ටාණිය කියන්නේ එක තැන පල් වෙන ධර්ම. ඒක සංයුත්නිකායත් මහිතාන තියෙනවා අංගුත්නිකායත් ඇති. ඒ වගේම විනයතුාවේ තියෙනවා බෞද්ධ භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටානියයි. ගෝල බාල වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටානියයි. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටානියයි. වස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න පිටරොක්න ආසවට්ටානියයි. ඒකම ඉදිරි ගමන බාධා කරනවා. අපි ආසාවෙන් බලාපොරොත්තු නැතරක් මේ කතා කරන්නේ. බෞසුත භාවයේ ලාභ සත්කාර ගෝල බාලියෝ සහ වැඩි මහල්කම. වැඩි වෙන්න වැඩි වෙන්න මෙල්ටයි වෙනවා. ඔක්කොම ඕල්ම. ඒක නිසා ඒකක්කත් ආසවට්ටානිය වෙන්නේ සතියෙන් කටයුතු කරනවා. සතියෙන් කරනකොට ඉබේම සීලය අධි සීලයක් වඩපත් වෙන එක ධර්ම න්‍යායකට සිද්ධ වෙනවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. පමාදුන සම්පති සතිපල ලෙස කළ විග්‍රහය ඉතා වැදගත් වෙන්නේ. අපගේ අනුකම්පාවෙන් බීජය බලයක් ලෙස වැඩිනාලි හදා දෙන්නේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින තේරුවන් ගන්නයි. කුසීතේන කම්පතිටි විරිය බලම් කියලා තියෙනවා. මේ හිත ලීන උණයි කියලා පසු බාන්න එපා. කුසීතකම ආවට ඒක කුසීතකම කියලා ගණන් ගන්න එපා. ඒකට හිත වට ගන්න. මේකට සැලෙන්න එපා. අසද්දේන කම්පතිටි සද්දා බලම්. විකිත්තේන කම්පතිටි සමාධි බලම්. අවිජ්ජායන කම්පාන කම්පතිටි පඤ්ඤා බලං ඒ දුර්ලකම් වලින් තමයි තේරෙන්නේ මම දැන් ශක්තිමත් කියලා. ඒ නිසා බල කතා කියලා જાතියක් තියෙනවා කුඹලා කතා වගේ නිකන් බල කරෝල කතා වගේ මේ පරිසම්බිදා මාර්ගයේ පොඩි පරිච්ඡේදයක්. බල කතා ඒ කියන්නේ ඉන්ද්‍රිය සත්‍යයේ ඉඳලා බල සත්‍යට යනකොට ওই වාක්‍ය පාළියල තියෙන සාරිපුත්‍ර සාන්තේ. පමාදේන කම්පතිටි සති බලං. ඒ කියනකොට තේිනවා අපි මෙතෙක් කල් අසතියට කොච්චර බැන බැන හිටියද අසතිය දැනගන්නකම් කවදාවත් සතිමත් වෙන්නේ නැහැ. සතියේ බලයක් වඩපත් වෙන්නේ ප්‍රමාදේ අප්‍රමාදේ ඉඳලා වැඩිවට සතිය ප්‍රමාදේ දැනගත්ත දවස තමයි සත්‍ය සත්‍ය බලයක් වෙන්නේ. කුසීතකම මොකද්ද කියලා දැනගත්ත දවස තමයි වීර්ය වීර්ය බලයක් වඩපත් වෙන්නේ. අශ්‍රද්ධාව කියන එක මොකද්ද කියලා දැනගත්ත දවස තමයි ශ්‍රද්ධාව බලයක් වඩපත් වෙන්නේ. හිත විකීර්ත වුණා කියන එක දැනගත්ත දවස තමයි සමාධිය බලයක් වෙන්නේ. මගේ තියෙන තකතිරුකම දැනගත්ත දවසේ තමයි ප්‍රඥාව බලයක් වෙන්නේ. ඒ නිසා මේ මෙතෙක් කල් විසි කරපු මේ පහම මේ ආයුධේ පන්රේ තියාගන්න ඕනේ දෙයි. කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා හිතන්න. කොච්චර අහිංසක වෙන්න ඕනද කියලා බලන්න. අපි මෙතෙක් කල් විසි කෙරුවේ ඒ අත්‍යවශ්‍ය කොටස් ටික. දැන් එව්වා චීන කන්‍යාදයක් දාලා අහුලන්න සිද්ධ වෙනවා. අනේ අප්‍රමාදේ වරේ. දැන් ප්‍රමාදේ වරේ. අනේ කුසීතකම වරේ. අනේ අසද්ධාව වරේ. අනේ හිත වික්ෂිප්ත වීම වරේ. අනේ තකතිරුකම වරෙන් කියලා ඒක ආවට පස්සේ අංග සම්පූර්ණ බවක් එනවා. බලකතා. දැන් ස්වාමීන් වහන්සේ චිත්තක්ෂණ දෙකක් අතර පරිසරය ගැන ඊයේ ධර්ම සාකච්ඡාවේදී කතා කළෙමු. එක චිත්තක්ෂණ දෙකක් අතර පරිසරයේ කෙටි හැඳින්වුවා ඇත්ත වශයෙන්ම චිත්ත පරස්පරයන් දෙකක් අතර පරතරේ ලෝයේද මෙසේ අසන්නේ චිත්තක්ෂණ දෙකක් අතර පරතරේ බුදු කෙනෙකුට පමණ විශේෂ දෙයක් බව අසා ඇති බැරි. ඒක අර මේ කවිලියන ළමයි හමුදුර දෙනම කියනවා මට ඒ කවිය මතක් වෙන්නේ හරියට. බෝලෙට ගසන්නට දඟලන පිටිකරුවා අවදානෙ යන්නේ එන පෙර මග දිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුල මැද අග මම දුටුවා අරමුණක මුල මැද අග බලනකොට හිතවිලි දෙකක් මැද අසතිය දකින්නකොට කියලා එයා පොඩි එකා ලියන ෂෝක් එකට මොනවා හරි දෙකක් මැද තියෙන ગેප් එකක් තමයි ඉවරනේ ඒ චිත්ත වීදි දෙකක්ද චිත්ත චිත්තක්ෂණ දෙකක්ද කියලා මේ හලාකොන් දුන්නා හොඳ අර්ථකථනයක් ඔය මේ චිත්තක්ෂණය කියන එකට. මතකද? අන්න මයික් එක දෙන්න. ඌ අඩු ගන්න කැපකාරයක් බණ ටිකක් කියන්නේ බෑ. නැත්නම් අපරාධය අරගෙන හිටිනවා. අන්න ඩයිජෙස්ටර් එකේ දෙකක් හදාගන්න. අපි කාද කියනකොට ට්‍රැෆික් ලයිට් එක ඉස්සරහින් අපි ඉන්නකොට රෙඩ් වැටිලා තියෙනකොට ඒක ග්‍රීන් වෙන එන වෙලාවෙ ඉඳලා එකයි ඉදිපස් එක්කෙනාගේ හෝන් එකයි අතර තියෙන දුර ඉද ප්‍රමාණය තමයි චිත්තක්ෂණ ඩොක්ටර් ස්වාමීන් වහන්සේ මම මේ සූත්‍රය අර්ථ දැන වචනයක් පාසා මෙහි කරමින් භාවනා කරමි. දුක්නුවන් මුල මෙහි කිරීම මරණ සතිය හා පිළිකුල මෙහි කිරීම පුරුදු කර ඇතේ. ආනාපාන සති භාවනා විශේෂ කොටගෙන සතර ආරක්ෂක භාවනා ඉද ඇති පරිද්දෙන් බවය. මෙහි කිරීම වැඩෙන සතියට වඩා බලවත් සතිය ආනාපානෙ පුරුදු කර හැකියි. උච්චරයි පිරිසුදු නෑ ලියලා තියෙන හදන එක ඒකට ඒ තප්පිකන් සාරක පොතක් පරිවර්තනය කරනකොට මෙන්න මෙහෙම කියලා තිබුණා පරිත්ත කියන වචනේ තමයි විස්තර කරලා තියෙනවා පරිත්ත කියන ආරසාව අවිපිරිත් කියලා කියන්නේ ඒකෙන් තමයි අවිල්ල තියෙන්නේ පිරිත්‍යාදි තුනක් තියෙනවා කියලා එකක් තමයි කියන අහන පිරිත් කවුරුහට පිට කියනකොට අහගෙන ඉන්නකොට අපිට අරසක් තියෙනවා දෙක තමයි කියන පිරිත් එතකොට මුලැමැදාක දැනගෙන අපාල්ප ප්‍රමාණ මහ ප්‍රාණ දැනගෙන කියනකොට අහගෙන ඉන්නකොට වැඩි පිරිසක් පිරිතේ අරසාව වැඩි. තුන්වෙනිටම කරන පිරිත. කන්නෙමිත් සූත්‍රයේ කීකයි ඉන්න වෙනකොට මෛත්‍රී භාවනා කරන්න. ආනාපාන කීකයි ඉන්න වෙනකොට ආනාපාන කරන්න. එතකොට ලොකුම අරසාව. ඒ නිසා Tamanට අරසාව ආවනේ නම් කුලියට කවුරු හරි කියන්න දැරලා අහගෙන ඉන්නවා. ඒ නැත්නම් Taman කියනවා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ. ඒකදී අල්ටරේටි හුඟක් අයයි. ඊට මෙට වැඩි හොඳයි කියලා තියෙන දේ කරනවා. ඒ නිසා පිරිත්‍යාදි තුනක් තියෙනවා. අහන පිණිත් පිරිත් කියන පිරිතක් කරන පිරිත් කියලා. ඉතින් දැන් ඔය කතා කරන්නේ මැද හරිය. ඒකේ වචන ව්‍යාකරණ ව්‍යංජන අනුව්‍යංජන දැනගෙන හොඳට කියනවා. ඒතකොට තේරෙනවා මේක වචනයක්වත් බුදුරජාණන්සේ ඔක්කොම මන්ත්‍ර වගේ ඔක්කොම සිද්ධි කරලා තියෙනවා. එතකොට හරි ලොකු වෙනසක් තේරෙනවා. ඊට පස්සේ ඒක කරනකොට ඒකත් වැඩි එකක් තියෙනවා. ඒ නිසා අහන පිළිත් කියන පිළිත් වලට පස්සේ කරන පිළිත් වලට යන්නයි කියන්නේ. අකින් ප්‍රශ්නයක් වගේ ස්වාමීන් වහන්සේ කාමරාග පැටික පැකිලි පහදා දෙන්න ඔබ වහන්සේ දුක් නිරෝගී භාග්‍යවත් ඔබ වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් මහා නිවන අවබෝධය ලැබේවා. කාමරාග පැටික ඒ සාමාන්‍යයෙන් අපිට තේරෙන රාග ద్వේෂ දෙක තමයි ඉව සඳහන් කරන්නේ ඊට පස්සේ ඒක රූප රාග අරූප රාග කියලා සුයුම් වෙනවා. කාම රාග පිටික දෙක තමයි සාමාන්‍යව සකදාගාමී මාර්ගයෙන් ඒකේ තරුණ තනුක කරලා දෙනවා. අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන් අයින් කරනවා. මේක අපි තාත් කියන රාග ද්වේෂ කියන දෙක තමයි. හරි අපි විනාඩි දෙක තුනක වැඩි කල් ගත කරනවා. ඒක ස්වාමීන් වහන්සේ ඒක පුණ්‍යානුමෝදනාවක් මම හිතන්නේ ඒක අන්තිම දවසට කියන්න ඕනේ. ඒක පොතේ ප්‍රකාරය කලින් ඇවිල්ලා ඔය. හිත දෙකට පස්සේ දාන්න ප්‍රශ්න. එතකොට අපි මෙතනින් එහෙනම් අපේ ධර්ම සාකච්ඡා නිමා සටහන් කරන අපිට තියෙන විනාඩි 55කට පොඩ්ඩක් වැඩි කාලයක් සක්මන් භාවනාව සඳහා අපි හතරට නැවත රැස් වෙනවා. ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරත් වල පිළි නිමා සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.